අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහා වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. සීලුම දෙනා ඒ සඳහා tempත් වෙමු. tempත් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ධාතු නානත්තම් පටිච්ච උප්පජ්ජති පස්ස නානත්තම් පස්ස නානත්තම් පටිච්ච උප්පජ්ජති වේදනා නානත්තම් තීති කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි මේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් අපට ඉදිරිපත් කරපු ධර්ම પરම්පරාවක් ධර්ම මාතෘකා ශ්‍රේණියක් ඉදිරිපත් කරගත්ත අපේ මේ ධර්ම දේශනාවේ නැත්නම් වැඩමුළුවේ දේශනාවලියේ දේශනාවේ මාතෘකා විදිහට. ඉතින් මේ ධර්ම પરම්පරාවට කියන්නේ නව නානත්තතා කියලා. මේ විවිධාකාර විලාසිතා නමයක් මේ ලෝකේ තියෙනවා. ධර්මයෙන් පැත්තෙන් බලනකොට ඒ තුන ඒ ඒ වගේ තියෙන මේ විවිධත්වය, ඒ තියෙන විලාසිතා භාවය මත් කරන බව දැක ගන්නවත් බැරි තරම්. හරිම සූක්ෂමයි. ඉතින් ඒක නිසා අපි නොදැන හැම වෙලාවෙම මේකට පොහොර දානවා. පොහොර දාන හැම වෙලාවෙම සංසාරයට බැඳෙනවා, ජීවණයෙන් ඈත් වෙනවා. එකල පතනවා, හිතනවා, යදිනවා, නේමට නිවන් ලැබෙන්න, නේමට නිවන් ලැබෙන්න, නේමට නිවන් ලැබෙන්න කියලා. උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ ওই නානත් භාවයට පොහොර දාන එක. ඒකල කියනවා බලන්නකො ඊයේ කුණු ටිකක් අයින් කරගත්ත අද බලනකොට කුණු කොට තවත් ඇවිසිලා. තව වැඩි වෙලයි කියනවා. ඊට පස්සේ ආයෙසරයක් කුණු කොට සුද්ධ කරනවා. ආයෙත් පස්සේ කුණු තිබුණට වැඩි වෙන්නේ. මොකද අනික් හැම වෙලාවෙම එකතු කරන එක කරන්නේ අර නානාත්ත්ව භාවයට අපි නන්නත්තර කියන වචනේ තියෙන්නේ. ඒකට පොහොර දාන්නේ. ඉතින් පොහොර දාන එක හොද හොද මඩේ දානවා වගේ වැඩක්. ඒ කොච්චර අමාරුද කියනවනම් ධර්මසේනාධිපති මහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේත් මතක් කරන එක දැක ගන්න බෑ. දැක්කනම් මේ තරම්ම කක්කාත ගන්න එකක් නැහැ. මේ තරම්ම දැන දැන දැක දැන රාත්තල් ගන්න දන්නේ නැතුව කක්ක දාගන්න එකක් නැහැ. මේක දකින්න බෑ. දකින්න නැතිකම තමයි පෘ탁 බව කියලා කියන්නේ. ඒ නිසා පෘ탁 යන භාවයට කියනවා පෘ탁 පෘ탁 කියන්නේ නානත්වයට තමයි. පුතු සත්තානං මුඛාවලෝකේති इति පුතුජනෝ කියලා කියනවා. එක එක සාස්ෘණාංශලා පිටිපස්සේ යනවා. එක්කෙනෙක් දැකපුවාම එයත් එක්ක යනවා නෙවෙයි. ඒකත් මාරු කරනවා. ඒ වගේම කාම ආශාවන් රූප විවිධාකාර දේවල් පෘ탁 පෘ탁. සද්ද විවිධාකාර දේවල් පෘ탁 පෘ탁. ගන්ධ රස පහස මේ ගයක් ඇතුළට ගියාම කී දහහක් જાති තියෙනවා. රූප වාහිනී කලර් තියෙනවා බ්ලැක් ඇන්ඩ් වයිට් තියෙනවා 3D තියෙනවා. ඉතින් රූප නානත්වයට උදේ ඉඳලා හැන්ද වෙනකම් පටන් අර ගන්නවා. ඒකල භාවනා කරලා කියනවා ඔළුව නරක් වෙනවනේ. ගෙදර භාවනා කරනවා නරක් වෙන්නේ නැහැ. ඉන්න හරියක් ඉන්නේ භූතයෝ ප්‍රේතයෝ ගෙවලියෝ ගියතුයි. රූප ගල්නවා. ඊට පස්සේ ශබ්ද වාහිනී. নানা ප්‍රකාර ශබ්ද ඩොල්බිද, ස්ටීරියෝද, වෙස්ටර්න් මියුසික්ද, ඊස්ටර්න් මියුසික්ද, උත්තර ಭಾರತೀಯ, දක්ෂිණ ಭಾರತೀයද පුරවගෙන. මේක නිකන් ගුණයේජගේ බජල් දාන කාමරේ වගේ. සොමියට වරෙන් පුතා අකුළු දාලා නෑ දොරේ. ඒ සොමිකලියොල ආයතන ඉදලා භාවනා කරන බලගෙන හරියන්නේ නෑනේ භාවනාව. හරියන්නේ නෑ. මේක එහෙම තමයි. ඊට පස්සේ ගඳ જાති සුවඳ જાති පුදුමාකාර තුමයක් ඉදර පොටවන් තියන. පාරට බහිනකොට හැමදේම ගල්වගෙන යන්නේ. ඉතින් අහල පහල ඉන්න අයටවත් භාවනා කරන්න හම්බෙන්නේ. ඒ නිසා රස જાති හන්දියකට ගියොත් අම්මේ දින හෝටල් જાති. රස මසවුළු જાති. පාටි જાති. බ්‍රෙක්ෆාස්ට් වලට වෙනම පාටියක් තියෙනවා. ලන්ච් වලට වෙනම පාටියක් තියෙනවා. ඊවිනින් සාමාන්‍ය ගිලම්පැසට වෙනම පාටි තියෙනවා. ඩිනර් එකට වෙනම පාටි තියෙනවා. වැඩිම පිනවනවා. සිංගප්පූරුවේ වැසියෝ මේ ගෑමට බීමට රුසියෝ. ඒ වගේ තමයි අපි නිකන් සිංගප්පූරු වෙලා තියෙන්නේ. කන්නවමයි වැඩි. කොච්චර කෑවත් ඉවරකුත් නැහැ. හරියට කන්නේ මේ කෑම වේල කිලින්ම රජ වෙන කෑම වේලක් වගානේ ටික වෙලා කරන්න ඕක කක්ක වෙනවා. පැය හතරෙන් කක්ක වෙනවා. ඊට පස්සේ බලනවා මේක පහ කරන්න තැනක් තියෙනවා. ඒක අහන්නේ කනට කරලා මේ වැසිකිලියක් එහෙම නැද්ද? කෑම දෙනකොට නම් අනේ අම්මේ එන්න මේක මේ අංජලි කරණියෝ රජුරවන්ට හදපු කෑම කණ්ඩ කණ්ඩ කියලා කියනවා. වැසිකිලියට යන්නේ ගියාම හොරින් අහන්නේ මොකද අර කාපුවාම තමයි මේ යන්නේ. ඒක මතක නැහැ. පහස ගත්තාම වාහන ජාති බලන්න ඇඳ කුටු මෙට්ට බලන්න අද මධ්‍යම පන්තික ගෙදරක තියෙන දේවල් ඉස්සර මහරජා කෙනෙකුගත් තිබුණේ නැහැ. පුළුවන් තරම් පටවනවා. নানা ප්‍රකාර දේවල් කරනවා. හිතට එන වල්බూరు අදහස් වලට චින්තාවට කියලා සල්ලිත් දෙනවා, තෑගිත් දෙනවා. චින්තකයෝ කියලා. පට්ට පිස්සෝ. ඔක්කොමලා චින්තකයෝ තමයි. ඉතින් මේ නානාත්ත්ව භාවයේ තියේදී ඒකාත්ත්ව භාවයට යන ඒකෝදි භාවයට යන සමාධියක් ගන්න බෑ. ඒකයි මේ මේ මේ සාරිපුත්‍ර සාංශේ මතක් කරන්නේ මේ නානත්ත් භාවයේ දකින්නත් බෑ කෙනෙකුට මොකද එයා හිතන්නේ ඒක තමයි පඬිතකම ඒක තමයි පොහසත්කම ඒක තමයි අම්මලට තාත්තලට වැඩි අපි කරපු දේ ඒ තමයි අල්ලපු ගෙදෙට්ට වැඩි අපි කරපු දේ කියලා අර නානත්ත් භාවයේ දකිනවා ඒක මේ ඒකත් භාවයට බාධාවක් කියලා හිතන්නේවත් නැහැ කියනවටවත් කැමති නැහැ මතක් කරනවටවත් කැමති නැහැ ඒක නිසා ඒක ධර්ම කාරණාවක් වශයෙන් මේ දසදම්ම සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා මේ මනුස්සයන්ට මේ නානත්ත් භාව නමය Tamanට බාධා බව පිහියට පිහියෙන් අනිනා වගේ බව මේක කටුකොහලක් බව මේක ඉල්ලගෙන කන පරිප්පුවක් බව බෙදාගෙන කන දෙයක් බව කද්දාවත් තේරෙන්නේ නැහැ මොකද අපි බටහිර දිහා බලාගෙන ඉන්නේ කිදිකතෝම රූප විවිධ කරලා පෙන්නනවා ශබ්ද විවිධ කරලා පෙන්නනවා ගන්ධ රස පහස ඒ විවිධත්වය තමයි මල්ටිනේෂනල් කම්පැනි වලින් කරන්නේ අපි කොල්ලෝ කිල්ලොත් ඉගෙන ගන්න දක්ෂ වෙලා ওই රටවල් වල ගිහලා රස්සාව කරලත් කරන්න ওই ටිකම තමයි. ඔක තව තව වැඩි කරලා දෙන එක තමයි. ඉතින් මේ වෙනුවට ඒකත්ත භාවයක් හිතන, ඒකෝදි භාවයක් හිතන අරණ්‍ය වාසය, රුක්ඛ මූල වාසය, ශූන්‍යාකාර වාසය කියන මේ නානත්ත් භාවයෙන් තොර සාමාන්‍ය මේ සුදු පාට කවුරු හරි 100ට මේකපත් හැලිය කුවිලා දෙනවා කාපක්. කවුරු හරි තීන්දුව කරනවා මෙතන බුදියාගෙන බුදිනවා. මේක අතහැරලා ගිය ගමන් අර නානත්වයට වැටෙනවා. ඉතින් මේ නානත්වයේ දැක්කට පස්සේ ගොඩ එන්න බැරි තරම්. මොකද අපි උදේ හඳුදා උදේ අමුඩි ගහගත්තාම සිකුරාදා හැන්ද වෙනකන් කඹරනවා. අමුඩි ලියන්නේ නැතුව කඹරනවා. මොකටද මේ? රූප වැඩි කරගන්න. ශබ්ද වැඩි කරගන්න, ගන්ධ වැඩි කරගන්න, රස වැඩි කරගන්න, පහස වැඩි කරගන්න විවිධාකාර දේවල් ගන්න. ඒකලා ඉල්ල භාවනා කරනකොට කියනවා හිත එකලස් වෙන්නේ නැහැ නේ කියලා. කොහේ එකලස් වෙන්නේද මේ අවසල අවසල අවසල? අපි අවිසිරි වල තියෙන කම්පන චංචල මැද හිතියට එකලස් වෙන්නේ නැහැ. යම් තැනක එකලස් වෙලා නම් එතන කවුරු ආවත් යාට එකලස් වෙනවා. මහා මේ උනාවේ ඒ බුදු පිළිමේ ගාවට ගියාම කාටත් වගේ හිත එකලස් වෙන ගතියක් තියෙනවා. මොකද ඒක සිද්ධි වෙලා තියෙන්නේ. ඒක කරලා කරලා කරලා සිද්ධි වෙලා තියෙන්නේ. අර පිස්සු කෙලින තැනකට ගියාම කොහොමඩක්වත් ඒකත් එකට යන්න බෑ. මම ඒ දවස්වල 78 79 ඉන්නකොට මම ගොඩක් උදව් කරුවේ ශ්‍රාවස්ති ධම්මික හමුදුරු ඒ ශාන්තියේ නුවර තියෙන ඔඩියන්ස් ෆිල්ම් හෝල් එකට පල්ලෙහා තියෙන පන්සලේ. ඒකේ ඉඳගෙන ඒ තුන්ති දන්න විදියට භාවනාව ගන්නවා. ඒ දවස්වල භාවනා කියන කතාව ලෝකේ තිබුණු කාලයක් නෙවෙයි. ඉතින් මම ඒ සංසය හම්බෙන්න යනවා. ගියාම කියනවා ඒ පන්සලේ ඒ කාමරේ දවස් පහම ටියුෂන් මාස්ටර් කෙනෙකුට දෙනවා. ඒ සංසය සතියන්තේ ඉන්නවලු. ඉතින් මේ සංසය භාවනා කරනකොට මොන තාලෙකවත් හරියන්නේ නැතිලු. බලනකොට අර දවස් පහේම අර ටියුෂන් මාස්ටර්ලා ඒ කාමරේ ඇතුළේලු බොන්නේ. ඒ කාමරය ඇතුළට ගෙනල්ලා ඔක්කොම ජඩ වැඩ ටික කරන්නේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ පස්සෙලු දැනගත්තේ මෙහෙම මේ කඩප්පුලි වැඩ කරන තැන්වල භාවනා හරියන්නේ නැහැ. මේ පන්සලක පන්සල කාමරේ දෙන්නේ ටියුෂන් මාස්ටර්ලට ඒ දවස් පහේ මේගොල්ලෝ කාමරය ඇතුළේ තියන බොනවා. මේ ශාන්ත සත්‍යන්තර කියලා භාවනා කරන්න ගියාම හරියන්නේ නැහැ. ඉතින් මට කියනවා මං හිතුවේ නෑ මේ භෞතික පරිසරයේ මෙහෙම බලපායි කියලා. ඉතින් මට ඇත්තටම තේරුමක් තිබුණ කාලයක් නෙමෙයි මේ භාවනා කරලා පුරුද්දක් තිබුණා. නමුත් ඒ ගානට නිකන් ඔළුවට දැම්මා. භාවනා කරන්න යන්න නිමිච්ච තැනකට. ඒක සාසනෙ. එහෙම නැත්නම් තියෙන එක දෙයක් මේ ලෝකේ කැලයක් කියන එක තියෙන එක මේ මිනිස්සයා කියන ජඩ જાතිය වනසන දෙය. හිත පිට නැති තුරුලසා සනසයි මනුසතා. සිත් පිට ඇති මනුසතා වනසයි තුරුලතා. ඉතින් ඒකට ගියත් භාවනාවක්. නමුත් මේ නානත්වයට කැමති කෙනාට බයයි කැලේට යනකොට. ඒකේ භූතයෝ ඉන්නවා, පිසාචෝ ඉන්නවා, ප්‍රේතයෝ ඉන්නවා, යක්ෂයෝ ඉන්නවා. කැලේට බයයි. කැලේට ළඟ තියෙන නිකන් ගූඪ බයක්. ඒ නිසා කියනවා කැලේ දිශා මාරු වෙනවා කියලා. කැලේට ගියාට පස්සේ උතුරු දකුණ මාරු වෙනවා මිනිස්සුන්ට. ඒ නිසා මිනිස්සු ගම් හදාගෙන, නගර හදාන, රාජධානි හදාන ඉන්නේ මොකටද? අර කැලේ නැති නානත්ත්ව භාවයේ ගම නියංගම රාජධානිය එනකොට වැඩි. ඉතින් ඒ වගේ තමයි දැන් උත්සාහ කරන්න හදන්නේ නගරයට ගෙනියන්න භාවනාව. බැරි කියන එක නෙවෙයි මම මේ කියන්නේ. නමුත් අර තම්බි කන්ද ගාවට යනවා මිසක් කන්ද තම්බි ගාවට ගෙනියන්න හදන එක හරියන්නේ නැහැ. ඒ නිසා භාවනා කරන එක නම් දැනගන්න ඕනේ නානත්ත් භාවයට උදව් කරන නානත්ත් භාව දිශාගත වෙච්ච තැනක අසත්පුරුෂ සංසේවනයේ මිස කවදාව සත්පුරුෂ සංසේවනයක් නැහැ. ඊට මීට වැඩි හොඳයි කවුරුත් නැත්තන. අසත්පුරුෂයන් නැති තැන හොඳයි. ඒකට සමහර විතක අවස්ථාවක් එන තියෙනවා සත්පුරුෂයා දකින්න. එහෙම නැත්නම් අපි මේ අසත්පුරුෂයන් මැද ඉඳගෙන මේ නානත් භාවයේ ඉඳගෙන ඒකට කියන්නේ ධාතු නානත්වය කියලා. ධාතු නානත්වය කියන්නේ චක්කු ධාතු ඇස් විවිධයි, ඇවිට හම්බෙන රූප විවිධයි. කන් විවිධයි, කන් වලට හම්බෙන ශබ්ද විවිධයි. එක එක ඔය සත්තු සද්ද අහන විදිහට නෙමෙයි අපි අහන්නේ. බබුලට සද්ද පේනකොට පේන උට. ඌ රේඩාර වලින් දුවන්නේ. ඒ නිසා ඌට සද්ද තරංග වලින් තමයි වැඩි කරන්නේ. ප්ලේන් එකක් යනවා වගේ. ඊට පස්සේ නාසය විවිධයි. සතෙක් බල්ලෙක් එහෙම ඉවර තමයි යන්නේ. අලියත් එහෙමයි. අපිට ඒකේ එච්චරම නෑ අපේ නාසයේ එච්චර අපේ ඇත් දෙක තමයි උඩින්ම තියෙන්නේ. ඒකෙන් තමයි අපි ගොඩක් මේ ගොඩක් කෙලෙස් උපදවන්නේ. ගොඩාක්ම කෙලෙස් උපදින්නේ ඇහි. ඊට පස්සේ නාසය, කන, නාසය ඊට පස්සේ දිව කබරය යනකොට දිව දෙක ගගා තමයි යන්නේ. ඒකෙන් තමයි කම්පැනි ගන්න. උර ගැහම තියනාම දිව දෙක බිම තියදී යන්නේ. උගේ තියෙන නානත්වයක් තියෙන උට අපිට ඩුඟාක් සීම වැටෙනවා. ඒ වගේම කුණක් තියෙනවනම් ඈත තියා තේරෙනවා. ඊට පස්සේ ස්පර්ශය. කරපොත්තර මෙහෙම මෙහෙම ස්පර්ශක දෙක තියාන යන්නේ. කරපොත්තරේ පොඩ්ඩක් දිගයි ස්පර්ශක දෙක. ඌේ පළාත ඔක්කොම අල්ලනවා ස්පර්ශක තියතියා. ඊට පස්සේ ධර්ම ඥානත්තේ. අරාබිකාරයෙකුට අරාබි ඉඳගෙන කියන ධර්මයේ ටිබෙට් රටේ සීත රටක ඉඳලා කිව්වට හරියන්නේ නැහැ. මේ දෙක මේ පරිසර දෙකක්. ඉතින් මිනිසුන්ගේ මානසිකත්ව දෙකක් තියෙනවා. හදන්න බෑ. නිරක්ෂේ ඉන්න මිනිස්සු ඊට වෙනස්. ඒ මිනිස්සුගේ ධර්මතාව වෙනස්. ඒ ස්තුණේත් වෙනස්. ඒ නිසා යුද්ධ මේ නිරක්ෂේ ඉන්න මිනිස්සෙක් උතුරට ගිහිලා කතා කරනකොට අර මිනිස්සුන්ට පේන්නේ කොහෙද ඉඳලා ආපු මිනිස්සෙක් වගේ. උතුරු කර දිවෙන්නේ මිනිස්සෙක් මෙහෙට ආවොත් ඉන්න බෑ මේ මිනිස්සුන්ට. හිටියොත් තේරෙන්නේ නැහැ. ඒ නිසා මිනිස්සුන්ගේ ඔළුව අපි හිතන්නේ අපි ඉන්න ගෙයිගෙම්බා දිදේ ඉන්න ගෙම්බා ලිදේ කියන්නේ දන්නවා වගේ. අපි හිතන්නේ අපේ ලෝකේ ලෝකයක් කියලා. පිස්සු. මේ සම්පූර්ණ භෞතික පරිසරය වෙනස් වෙනකොට ලෝකේ තැන් තැන් වලට ගියාම විවිධාකාර හිතවිලි. බටහිර ලෝකෙට ගියාට පස්සේ මේ තියෙන අපේ තියෙන මේ අගයන් ආඩම්බරෙන් එහෙම කියලා දෙන්න ගත්තොත් ගුටි ගහලා එළවනවා. මේ මිනිස්සුන්ට නිකමඩ හරි කියන්නේ කිව්වොත් මේ කාමීත්‍යාචාරය ගැන මොකද්ද කියලා අහන්නේ. කාමී මිත්‍යාවෝදාචාරය. කොයි එකත් කාමී. මිත්‍යා කතාවක් නැහැ. ඒ ශික්ෂාපදේම කියන්නේ නැහැ බටහිර රටවල් වල ගිහිලා. අසුභාවන හැම ගන්නන්න යන්නත් ඒවා. මොකද මේ මිනිස්සු ඉන්නේ පුළුවන් තරම් මේ නානත්ව භාවය වැඩි කරන ඉතින් අපේ ආණ්ඩුත් ඒ බටහිර එකට යන්න තමයි හදන්නේ. පුළුවන් තරම් ඉක්මනට ඒ තියෙන යන යන තැන්වල ඔය ටයිම් ටවර් එකට ටයිම් ස්කෝයර් එකට ගියා නම් මුළු වීඩියෝ පුරාම තියෙන්නේ වීඩියෝ ස්ක්‍රීන්. උදේ ඉඳලා හැන්ද වෙනකම් පේනවා ඕනි තරම් බලන්න පුළුවන් කෝක බලන්නද කියලා තේරෙන්නේ නැහැ. බිත්ති සයිස් එකේ ලොකු වීඩියෝ ස්ක්‍රීන් වල ඔක්කොම පෙන්නනවා. හුඟක් වෙලාට පෙන්නන්නේ නිර්වත් රූප තමයි. දුම හිතනවා ඉතින් මෙතෙන්ද මේ අපි යන්න හදන්නේ මේ රට දියුණු කරගෙන. මේ නානත්තතාවයේදී මේක දකීද? කවුරු දකීද? දැක්කට අපි තුන් රාජ්‍ය නායකයෙක් දැක්කයි කියලා. ඕක කිව්වොත් ඡන්ද දෙයිද? මොකෝ අපි දෙන හරියක් දෙන්නේ කාම ඡන්දනේ. කුසල ඡන්ද නෙමෙයිනේ. කුසල ඡන්ද නෝත් එහෙම අදහස දීමේ අනිවාර්යෙන් පරදිනවා. ඒක නිසා සාරිපුත්තු සාංශ මතක් කරන එක අමාරුයි දැක ගන්න. ඒ තරම්ම ප්‍රසිද්ධ කාරණාවක්. ආර්යයන් වහන්සේ නමකට සත්පුරුෂයෙකුට හොඳටම ප්‍රසිද්ධ කාරණාවක්. නමුත් මිනිස්සෙන් ටික තේරෙන්නේ නැහැ, දකින්නේ නැහැ, ඉන්නේ නිකන් තේරෙන්නේ නැහැ ඉතින් නිසා මේ 9 මේකට කරපුවාම මේක අල්ලන්න බැරි නිසා මේක 9කට පතුරු ගහලා පෙන්නනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ දුර්වල තැනකින්වත් මේ කඩන්න බලපන් කියලා. ගුණෝතිරින් නම් කඩන්න බෑ. මොකද මිනිස්සු උදේ ඉඳලා හැන්ද වෙනකන් කාමයටම නේ නටන්නේ. එහෙම නැත්නම් තෘෂ්ණාවට නටලා ආයෙ කොහෙද සංසාරයක් මිස නිවනක් හම්බෙන්න බොදුස්නාව තමයි සංසාරේ බඳින එකම හේතුව. ඒක හේතුව. හැම කෙනාම නටන්නේ ඒකට. අන්න ඒක නැටිල්ලේදී සිද්ධ වෙන දේ තමයි මේ විලාසිතා. ඒකේ තියෙන බන්ධනය තමයි ආබන්ධනය තමයි ඒක නානත්තයි. විචිත්‍රයි. විවිධාකාරයි. සිද්ධි බහුලයි. ඉතින් ඒක තමයි ඩ්‍රමැටික් වර්ල්ඩ් කියලා මේ ලෝකේ සිද්ධි බහුල කරන්න තමයි අපි මේ නටන්නේ. ඉතින් නටනකොට අර කියන පස්සද්ධිය සංහිඳියාව ඒකෝදි භාවය කවදාකවත් ගන්න බෑ. ඉතින් ඒක නිසා මේක බණකදී අහලා හිතකින් හිතලා භාවනා කරන ටිකේවත් අඩු ගානේ ওই නානත්ත්ව භාවයට යන්නේ නැතුව නැත්තම් නන්නත්තර වෙන්නේ නැතුව මේ අරමුණක හිත පවත්තන්න ඉරියව්වක වැඩි වෙලාවක් ඉන්න එකම පිරිසක් විතරක් ඇසුරු කරන්න වැඩි කාලයක් එහෙම ඉන්න උත්සාහ කරනකොට අපිට එන මේ අපහසුකම ගැන තමයි මේ තාරිපුත්‍ර සාංශය මතක් කරන මේක විනිවිදලා දැක ගන්න අමාරුයි අනිවාර්යෙන් විඳින්න වෙන දෙයක් මේකේ තියෙන්නේ මොකද පුරුදු කරපු කටුගස්සක කාටු උල් කරන්න ඕනේ වගේ කඳන්තර දිගේ ගිය අපි සැලසුම් හදන්නෙම අපි වටේ ඉන්න අයටත් නානත්වේ අරන් දීලා අපිටත් නානත්වේ මේ ආත්මෙ බැන්නම් ඊගාවාත්මෙවත් ලැබේවා කියලා අපි මේ නානත්වේ තමයි පතන්නේ. ඉතින් ඒකට හේතුව අර ඇහැ කන දිවනාශය එකම දේ ඇහැ දකින්න කැමති නෑ. එකම සද්දය අහන්න කන කැමති නෑ. එකම ගඳ සුවඳ නාසය කැමති නෑ. එකම රසට දිව කැමති නැහැ. එක ඉරියව්වක එක ආසනයක ඉන්න කය කැමති නැහැ. එකම දෙයක් හිතන්න හිත කැමති නැහැ. මේ නානත්වයක් තියෙනවා. මේ නානත්වයේ පෝෂණය කරන්න ශිෂ්ටාචාරයේ දියුණු වෙන දියුණුවෙන් රූප ಜಾති වැඩි වෙලා තියෙනවා දැන්. ඉස්සරත් තිබුණා. නමුත් දැන් එන්න එන්න වැඩි හෙලෝග්‍රැෆික් තියෙනවා, 3D තියෙනවා. මවල පෙන්වන්න පුළුවන්. මේක අලුත් ඔය ඇප් එකක් දාගත්තොත් එහෙම මේ ෆෝන් එකට, කම්පියුටර් එකට බුදුහම් මේ කරන්න පුළුවන් සෙල්ලම් ටික. පොඩි දෙයක් තාම කරන්න බැරිලා තියෙනවා කම්පියුටරින් අර ගෑණි මිනිහා කරන්න විතරක් බෑ. ඒකත් වෙන්ටැන් වල කරනවා. කම්පියුටර් නැතුව ලස්සන පිරිමයකට වෛශ්‍ය අවෘත්ති කරන්න ඕන නම් ස්ත්‍රීලිංගයක් බද්ධ කරගන්න පුළුවන්. ඒකල අවුරුදු 5කට විතර ඉතාලියට ගිහිල්ලා හිටියන සෑහෙන ගාණක් හම්බ කරන්න පුළුවන්. ඔය ලංකාවෙත් හැමදාම තායිලන්තේ ඉඳලා එන ප්ලේන් එක කිල්ලෝ 4 දෙනෙක් එනවා. මේ අපි කැසිනෝ වල වැඩ කරලා මාසයක් විතර ඉඳලා යනවා. උන් ඇත්තටම කෙල්ලෝද කියලා ෂුවර් නැහැ. ඔය වෛශ්‍ය වෘත්ති කරන්න පාර්ට්ස් එක තියෙනවා. ඒකේ වෙලාවට හදාගෙන අවිල්ල ඊට පස්සේ ගිහිල්ලා ඕන්න ඒක අයින් කරන්න පුළුවන්. මේ කම්පියුටර් නම් තාම බෑ. ඒකට ඔපරේෂන් තියටර් එකට යන්න ඕනේ. ඒ ඒ තරම් නානත්වය අද ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නානත්වයට හරියන්නේ මේ බාහිර ලෝකත් එනකොට ඒ කියන්නේ රූප විවිධ කරලා, ශබ්ද විවිධ කරලා, ගන්ධ රස පහස විවිධ කිරුවට පස්සේ ඉතින් කොහෙන් කෙලවර කරන්නේ? මේක දුෂ්කරයි, දකින්න අමාරුයි. මොකද හේතුව දකින්න කැමැති නැහැ. අපේ රූපේ අපේ ඇහැ මේ එකම දේ නිතර දකිනකොට කම්මැලි. එක මාරමුණට යනකොට කම්මැලි. ඒක හොඳට පේනවා අරමුණ තුනී වෙනකොට වටෙන් සද්දෙන්න පටන් ගන්නවා හිතවිලි එන්න පටන් ගන්නවා වේදනාවෙන්න පටන් ගන්නවා නිදිමත එන්න පටන් ගන්නවා. එතකොට අපිට තේරෙන්නේ මේ මෙච්චර ලස්සන පාර දිගේ අරමුණක යද්දී මේ හිත කොහොම මෙච්චර මේ පිට යන්නේ? මගේ මන අපේද? නැත්නම් වෙන කෙනෙක් කියලා හුණියම් කරලාද? කවුරු ඊර්ෂ්‍යාවකට නෑ මේ තමයි හැදී. මෙන්න මේක මේ මගේ ගතියක් නෙවෙයි මේ හිතේ ගතියක්. manussකම පශ්චාත්තාප වෙන්න එපා. ඔක නැවත නැවත දකින්න වතුර තිබ්බොත් මිටි තැනින් බහැලා යනවා. වැඩිම කාමයේ තියෙන තැනට හිත අදිනවා. නික්ලේශී වූ නිර්මල වූ අරමුණකට හිත තිබ්බහම ටික වෙලාගේ අරමුණ ඉපා වෙලා අර කාමෝජාව තියෙන කාම රසයේ තියෙන තැනට හිතවිලි අදිනවා. මෙන්න මේක දැකීම නරක දෙයක්ද මේ ගැන කතා කිරීම නරක දෙයක්ද කියන එක ඒකත් ප්‍රශ්නයක්. සදාචාරවාදී ඒක කතා කරන්නවත් කැමති නැහැ. මෙව ඕනේ නැති කතාවල් භාවනා කරන්න ගියම ඌ ඇහුවොත් එහෙම ඔළුව නරක් වෙනවා කියලා. නමුත් මේක අනිවාර්යයෙන්ම කතා කළ යුතු දෙයක්. මෙහෙම කතා කරන්න තමයි ඕදෝද මරි දම දම කියලා කවදාකවත් නිවනට යන්න බෑ. නිවනට යන්න යන්න මේ නානත්වය අයින් කරලා ඒකත්වයට යන ජීවන රටාවක් හැදෙන්න ඕන. කතා සංලාපයක් හැදෙන්න ඕන. කර්මාන්තයක් හැදෙන්න ඕන කියනවා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව. ඉතින් ඒකේ මේකේ සම්බන්ධය තමයි මේ නව නානත්තතා කියලා පෙන්වන්නේ. ඒකේ පෙන්නනවා ධාතු නානත්වයේ තියෙනවනම් ස්පර්ශ නානත්වය වෙනස්. අපේ අම්මලා තාත්තලාට මෙච්චර පව කරගන්න අවස්ථාවක් තිබුණේ නැහැ. අත්තම්මලට මුත්තලාට ඉච්චරක් තිබුණේ නැහැ. හැබැයි ඒගොල්ලෝ හරි කනගාටුවෙන් හිටියා මේ අපේ දරුවෝ දරුවන්නේ දරුවෝ සෑහෙන මීට වැඩිය පව කරගන්නේ මුකක් රූප බලාවි කියලා අපිට නැහැනේ ඒක කියලා ඒගොල්ලෝ දිවි ලෝකේ ගිහිල්ලා හරි ඉල්ලනවා. මේ අපි දැන් ඉල්ලන අපිට හම්බෙලා තියෙන ටික. බොත්තමත් අද කළ පමණේ සියලු රූප ලෝකේ. පොත්තමත් අදකට බලන්නේ සියලු සද්ද ලෝකයේ ඒකේ ඉස්සර තිබුණ ඉතින් දිබ්බ ජක්කෝ දිබ්බ සෝතවලනේ. දැන් මේ මේ කන ගාවනේ. දිබ්බ ජක්කෝ දිබ්බ සෝත ඕන එකක් ගන්න පුළුවන්. මේ මියුසික් එකක් හදලා තියෙනවා. මම නම් ඇහුවේ නැහැ. මේ මියුසික් එක අහයරට ප්‍රථම ධානයේ ආතල් එක එනවා. කන් දෙකට ස්පීකර් දෙක දාලා හරියට ඩොල්බි කරලා හරියට සෙන්ටර් එකට ගන්නකොට මේක තමයි ප්‍රථම ධානය. ඊට පස්සේ ඒක ভাইබ්‍රේෂන් එක වෙනස් කරපුවා ඔන්න සක දෙවෙනි ධානය ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ මේ ශද්ධහරහම මේ මිනිස්සු සීත රටකට ගිහිල්ලා අතාරින්න පුළුවන් කන්දක් උඩට ගිහිල්ලා අතාරින්න පුළුවන් ජනමාධ්‍යයකට යන්න පුළුවන් සද්ද විතරට දීලා කරන්න පුළුවන් යුගයක් තියෙනවා. ඉතින් ඒවා වැඩි වෙන්න වැඩි වෙන්න රාජ්‍ය නායකයෝ පුදුම සතුටු වෙනවා. අපි ජනතාවට පුදුම විදියට රූප බලන අවස්ථා ලැබලා දීලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙන ඉස්සරහට හොඳ සද්ද අහන්න බලාපොරොත්තු අපි ඒ වාගෙන් බලාපොරොත්තු හොඳ හොඳ ගඳ සජි වෙන දා රස જાති අපි විවිධ හෝටල් වලට ආරාධනා කළා දින. ගත කාලේ සංචාරක ව්‍යාපාරය දිනු වෙයි. එදාට ඕනේ රසයක් උත්තම දාදකල පමණින් ගන්න පුළුවන්. ඕනේ කාර් එකක් ගෙන්නන්න පුළුවන්. ඉතින් මෙව තමයි අපි මේ බොහොම ආසාවෙන් අහගෙන ඉන්නේ. මෙව අපි නොකෙරුවා නම් අපිට හිත නරක් වෙන්නේ නැහැ. අබ කෑවොත් විතරයි මොලේ දන්නේ. පිටි වනේ තියෙන මම මීමට තමයි පඳුරේ ඇස්සේ රින් ගන්න බැරි. අනික් කිවුන්න නෑ. බුදුහාඳුරෝ කියන කෙනෙක් ඉන්නවා දන්නවනම් මුන්නාට කියලා දීලා පාරේ තමයි කවුරු නානත්ත වුණත් නන්නත්තර වුණත් පරිස්සම් වෙනවා. ඔබ ලද දෙයින් සතුටු වෙනවා. සන්තුට්ඨෝ හෝති ත්‍රිතර චීවරේ නිත්‍රිතර චීවර සන්තුට්ඨිය ආචවන්නවාදී. ලදයන් සිවුරකින් සතුටු වෙනවා. සන්තුට්ඨෝ හෝති ත්‍රිතර පින්න පාතෙන මොන්නෝ හරි දෙට මල දාහනයක් කාලා හිටපන්. ඌගේ මට බුරියානි ඕනේ මට පීට්සා ඕනේ කොයි පින්න පාත කියලා කිව්වද මට පීට්සා දෙන්නේ කියලා. කට්ටිය කියනවා මට ভেජිටේරියන් දෙන්නේ කියලා නම් කියනවා. මස් මහල් දෙන්න එපා කියලා හිඟනොයි කියන්න බෑ දෙන්න දෙයක් කාලා යැපෙන්න ඕනේ. ඒ ලදයන් සීනාසනෙක හිටපන්. ධනිස් දෙක තෙවෙන්නේ නැත්නම් ඕය ඇති. බුයිතයයි හොයන්න යන්න එපා. ලද බෙහෙතක් කාලා. ලද බෙහෙතකින් යැපියන් ඔය තමන්ගේ මූත්‍රා ටිකක් බීපන්. එතකොට මුළු ලෝකෙම තියෙන හොඳම බෙහෙත. පූති මුත්තු බෙහෙතක් ජන්නිස්සාය පබ්බජ්ජා. දැන් ඒව මතකවත් නැහැ. සංඝයාටවත් මතක නැහැ. ජීව පැත්තක. ඉතින් මේ වස්තුනානත්වයේ ඇති කරන මේ සමාජයක උපදින ජනතාව ගැන හිතන්න පොඩි දරුවා ගැන හිතන්න ඌට හිතේද කවදා හරි මේක මර උගුලක් කියලා. මේ අම්මලා තාත්තලා අපිට ජීවිතේ මර උගුලක් කියලා. මේ දේශමාමක රාජ්‍ය පාලකයෝ දෙනදී මර උගුලක් කියලා. මේ ආර්ථික විශේෂඥ රත්තරන් මොළ ඇතුව හදන මේ න්‍යායෙන් යන්නේ මායя ළඟට කියලා. මේ සමාජයේ පෙන්වන්න හදන මේ දුප්පතුන් නැති ලෝකයේ කියලා කියන්නේ මාරපාක්ෂික දෙයක් කියලා. ඒ දකින්න අමාරුයි කියලා තමයි සාරිපුත්‍ර සාංශේ මතක් කරන්නේ. මට දැන් මූණු ටික පේනවා එන ගහච්ච තෝ පිටටි වාගේ. බන අහන ගතියක් නැහැ. <laughs> හොම්බෙන් ගිහිල්ලා තියෙන ඇහෙනකොට. ඉතින් මේක නමයට කඩලා පෙන්නකොට පළවෙනි එක තමයි ධාතු නානත්වයට ගියානම් ස්පර්ශ නානත්වයක් එනවා. ඒක වළක්වන්න බෑ. ඒ නිසා අපිට පුළුවන් ද ධාතු නානත්වයේ අඩු අරණ්‍ය වාසයේ ಗುಣ කතා කරන්න. රුක්ක මූල වාසයේ ಗುಣ කතා කරන්න. ශුන්‍යාගාර වාසයේ ಗುಣ කතා කරන්න. ඒක නිසා අපි හිතමු අපි මේ ඇවිල්ලා ඉන්නවා ටික දවසක්. මේ ඉන්න ටිකේදී අපිට අවශ්‍ය අවශ්‍ය දේවල් නොලැබෙනවනේ. ඒක නිසා අපිට නැවත ගෙදර යන්න කවදද කියලා හිතාගෙන ඉන්නවනේ රැයට කාලා පොඩ්ඩක් බුදිය ගන්න. ඉතින් ඒක තියෙනවනම් මේක නිකන් කටුගයක් වෙනවනේ. මේක රත් වෙච්ච කබලක් උඩ ඉන්න වගේ තියෙනවනේ. කාට හරි හිතන්න මෙතන ඉන්න මේ 100කට අධික ජනතාවගේ එක්කෙනෙකුට හරි මේ අරණ්‍ය වාසී හොඳයි. ගිහිගේ තියෙන සැපවට වැඩිය කියලා හිතෙන්න ඉඩක් තියෙනවනේ. එච්චරයි මේ කතා කරන්නේ. මොකටද මේක බුදුරජාණන් වහන්සේගේ වචනෙන් කියනවනම් අර gedara තියෙන කාම ගුණ, රූප වර්ග, ශබ්ද වර්ග, ගන්ධ වර්ග, රස වර්ග, පහස වර්ගට වඩා මේ සිද්ධි වෙච්ච තැනක ඉඳලා මේ දින දේ කාලා ඉන්නේක හොඳයි කියලා හිතනවා අර කාම ගුණ අපි කාම සංඥාවකින් මාරු කරන්න හදන්නේ. කාම ගුණ කාම සංඥා ප්‍රතිස්ථාපනය කරන්න හදන්නේ. මොකද්ද කාම සංඥාව කියන්නේ? මෙහි ආපුවාම භවනා කරනකොට නීවරණ පුදුම විදියට විශ්සෙනවා. ගෙදර ඉඳදී නීවරණ ටොං ගන්නවත් මතක නැහැ. බුක් කීපින් නැහැ. මේ ආවට පස්සේ නීවරණ එනවා. නිදිමත එනවා. ආසාවල් එනවා. ව්‍යාපාද එනවා. සැක එනවා. උද්දච්ච කුක්කුච්ච එනවා. ඉතින් කාට හරි පුළුවන් මේ අරණ්‍ය ආවට පස්සේ මට ලැබෙන මේ නීවරණ මතුවීම ඉදිරි ගමනක් කියලා හිතන්න. gedara hitiyana තියෙන කාමයේ වෙනුවට මට දැන් තියෙන කාම සංඥාව. ඒක මම දන්නවා. මේක මම හදාගත්ත දෙයක්. ප්‍රතිපදාවේ දියුණුවක්. කාමයට වැඩිය හොඳයි කාම සංඥාව කියලා මම මේ අවුරුදු 40ෙම කවුරුවත් මේ විදියට බලනවා දැකලා නැහැ. ඒගොල්ලන්ට gedara දොරේ තියෙන ප්‍රශ්න නැති වුණාට පස්සේ මේ මෙහි ආවට පස්සේ තියෙන මේ නීවරණ ටික ලොකු අවුලක් කරගෙන ලොකු ප්‍රශ්නයක් කරගෙන ලොකු චෝදනාවලියක් කරගෙන ඉන්නවා. උ කාට හරි හිතා ගන්න පුළුවන් නම් මගේ හිතේ දැන් කාමච්ඡන්දේ තියෙනවා. ඒ කියන්නේ මට ආසාවක් එනවා. නමුත් මේ ආසාව කියන කාමච්ඡන්දේ තිබුණොත් මම කාමයේ ප්‍රතිස්ථාපනය කරලා නැති දැන් කාමේ නෑනේ මං ගෙදර නෑනේ. මම හිතේ තියෙනවා පරිඋත්ථාන වෙලා. විචක්‍රමණේ වෙලා නෑනේ. ද්වේෂයක් ඇවිල්ලා තියෙනවා. ද්වේෂයක් කරනවා සත්තු මරන්න යන්නේ නෑනේ. හොරකමකට යන්නේ නෑනේ. යන්න වගේ හිතෙනවා. නමුත් පරිඋත්ථාන වුණා විතරයි විචක්‍රමණේ වෙලා නෑ. මෙන්න මේ විදිහට මෙහෙදී උනත් එන මේ නීවරණය පවා කාමේ දුරු කිරීම නිසා ඇතිවෙච්ච කාම සංඥාවක් මේක බුදුජානනාංශල ප්‍රචෝදනා කරොත් අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියන නිසා අපි ඔන්න ගීගයත් ඇරියා. ගීගයත් ඇල්ලවිලා කොට්ටේ වාඩි වුණාට පස්සේ අනේ ස්වාමීන් වහන්සේ පටන් ගත්ත වෙලාව ඉඳලා නීවරණ. දැකපො නැති එකෙක් මේක ඇතුලේ ඉන්නේ. ඒතකොට බුදුන්ස කියන්නේ ඒක හරි. ඒක තමයි එන්න කමට අහන මොකද්ද? රූප කර්මස්ථානය දාපන් ඔළුවට. ඉඳගෙන ඉන්නවනේ ඉඳගෙන ඉන්න එක බලපන්. ඇවිදිනවා නම් ඇවිදින එක බලනවා රූප කර්මස්ථානේ තියෙන තාක්කල් නීවරණ වලට එන්න බෑ. ඉතින් මේ දවස් 10 වැඩමුළුවේ තුන්වෙනි හතරවෙනි දවසේ ඒක කවුරුත් අත්දකිනවා. යම් වෙලාවක වම දකුණු දන්නවනම් ඒක දැනෙනා තාක්කල් කාමෙත් නැහැ කාම සංඥාවක් නැහැ. ඊට ඉස්සෙල්ලා කාම සංඥාව දැකලා පෙලිලා දැවිලා දුක්ඛිත තත්ත්වයටපත් වෙච්ච එකනට රූපේ හිත තියෙනවා කියලා කියන්නේ කාමයේ කාම සංඥාව ප්‍රතිස්ථාපනය කරනවා කාම සංඥා රූපකින් ප්‍රතිස්ථාපනය කරන එක චිත්තක්ෂණයකට හැක්කක්. මේක කළ හැක්කක්. ඉච්චරයි බුදුආපරණ කියන්නේ. මේ හැක්ක කළ හැකි දේ අගය කරනවද නැද්ද කියන එකයි අපිට හම් වෙන පුද්ගලික වගවීම. නැත්නම් අපේ අනුග්‍රහය. ඒක චිත්තක්ෂණයකට හෝ මගේ හිත සම්පූර්ණ කාමෙන් අයින් වුණා. කාම සංඥාවෙමුත් අයින් වුණා. මම දන්නවා හොඳටම මගේ හිත තියෙන ආනපන කියලා. කොහොමද දන්නේ? ආස්වාසේ සීතලයි ප්‍රස්වාසේ උණුසුමයි. දිගින් දිගටම ආස්වාද ප්‍රසාද දෙක වැටෙනවා කියලා කිව්වනම් පැහැදිලිවම කාමේ සහ කාම සංඥා දුරවන් වෙලා. එතකොට අපිට ස්පර්ශයක් වැටහෙනවනේ. පය තියෙනකොට මේ වම් පය දකුණ නෙවෙයි. මේක දකුණ වම නෙවෙයි. කොහොමද දන්නේ? මොකද්ද ස්පර්ශයක් ලැබෙන්නේ? එයාට පුළුවන් නම් මේ වැටහෙන ස්පර්ශය මම විශ්ින් කරන ලද මේ පරිත්‍යාගය නිසා ගීගියත හැරීම නිසා මට ලැබුණු ලාභය ඒක මේ පුළුම් කොට පුළුම් කොට උඩ ඇවිදිනා වගේ නෙමෙයි වැලි වැලි පොළොව ටිකක් අමාරුයි ලණු පැදුර අමාරුයි නමුත් ස්පර්ශයක් ලැබිලා තියෙනවනේ ස්පර්ශය කියලානේ කාමයේ හෝ කාම සංඥාව නෙවෙයිනේ අස්පනා අපිට තියෙන එකක් නේ. අනේ මට ඊගාව පියවරෙදිත් මේ ලනුපෙදර ස්පර්ශය ලැබේවා. වැල්ලේ ස්පර්ශය ලැබේවා. තව එක පියවරක් තියාගන්න ලැබේවා කියනවා නම් එයාට සිද්ධ වෙන ස්පර්ශයේ කටවන්න වගේ දැනුණට මේක භාවනාවේ දියුණුවක් කෙලෙස් අඩු තත්වයක් මට උපය ගන්න පුළුවන් එකක්. මම ඒ නිසා ඒකට ලෑස්ති වෙන්න ඕනේ කියනවා නම් ඒ පුද්ගලයා නානත්වයට නෙමෙයි යන්නේ ඒ වෙනකොට සද්ද ඇහෙනවා ගණන් ගන්නෑ. සද්ද රූප පේනවා ගණන් ගන්නෑ. හිතවිලිත් එනවා ගණන් ගන්න පුළුවන් නම් අර පයේම තියාගෙන ඉන්නවා. එතකොට යා ස්පර්ශයක් අගේ කරනවා. ඒක කාමයේ සහ කාම සංඥා නියෝජනය කරන්නේ නැති අස්පනා අපිට තියෙන පයට දැනෙන ස්පර්ශය. පෘථුවිය. නැත්නම් ආසස් ප්‍රසාසය. ඉඳගෙන ඉනවල. මෙන්න මේක වැඩි කරන්න යන කෙනෙකුට ගියා නම් යාට හිතා ගන්න පුළුවන් මම නානත්වයට භාවයට දැන් පොහොර දාන්නේ නැහැ. මම මේ පක්‍රම කරලා පුළුවන් නම් හිත එකම දෙයකට යොදමින් නානත්වයට දෙන උත්තරේ මේ කාමේසා කාම සංඥාව කියන දෙක තල්ලු කරගන්න මට ආවස්තිකව පුළුවන්. වරින් වර පුළුවන්. අන්න ඒක වැඩි කරන්න දෙවන්නේක් ඉන්නවද? මම්මනේ ඒක කරගන්න ඕනේ. මයි ළඟ තියනවාද මේක භාවනා බව දන්න ගතියක්. මයි ළඟ තියනවාද මේක වාර්තා කරන්න ඕනේ කමටහන් සුද්ධ කරන්න ගතියක් තියෙනවා නම් තියෙනවා නම් ඒක පැහැදිලිවම අම්මා අප්පා උගන්වපු එකක් නෙවෙයි. කවදාකවත් පන්ති කාමරයක ගුරුවරයෙකු උගන්වපු එකක් නෙවෙයි. මේ සරුවච්චන්හන්සේගේ නිර්මල සද්ධර්මයේනේ. මට කොහොම හරි මෙච්චර කල් පව් කෙරුවක් දැන් පුළුවන් නේ කියලා පුදු සතුටක් ඇති ඒ සතුටෙන් තමයි අපි ඉස්සරහට තව එක පීවරක් තියන්න, තව එක හුස්මක් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මෙතන පේනවා ඒ කාමේශා කාම සංඥාව අයින් කරලා මේ අරමුණේ ස්පර්ශය ලැබපු කෙනා ඒ ස්පර්ශය හොඳයි කියනවනම් ඊගාව පියවර අත්දකින්න හැටි ඒක නොදකින්න ඔබතන් කියනවනම් ඊගාව පියවර අත්දකින්න හැටි සම්පූර්ණ වෙනස් මම මේක තව විස්තර කරන්නම් එතකොට හරි ලසක් රසයක් තියෙනවා මේකේ කල යුත්තේ පියවරෙන් පියවරට වැටහෙන ස්පර්ශය දැකීමයි ඒක තමයි කමඨාන සුද්ධ කරගත්තා කියන හැඟීමෙන් ඇවිදින්න ගත්තොත් වෙන්නට වැඩිය පියවර ටිකක් තියන්න පුළුවන් කිව්වොත් මොන මේ වම දකුණ අවබෝධ වුණාට ඉතින් ඕකේ නිවන් දකින්න පුළුවන් නෑ නිවන. ඉතින් ආමිකාරෝ නිවන් දැකලා තියෙන්න eBay දැන්. මොකද ඒගොල්ලෝ කොහොමදත් වම දකුණ කරනවනේ. ඕක පිස්සු කිව්වනම් ඌට වම දකුණ කටුකොලක්. මෙන්න මේ දෙකේ අපි කවදදා යෝනිසමනසිකාරණලා යෝනිසමනසිකාට වැටෙන්නේ. නැත්නම් හුස්ම තේරෙනවා. හුස්ම තේරලා විස්තර කරනකොට කෙනෙකුට කියන්න පුළුවන් අනේ මේ නිතිපතා ප්‍රාණය වගේ හම්බෙලා තියෙන හුස්මට වාංගු වෙලා අපිට කාමේශා කාම සංඥා දුරු කරන්න පුළුවන්. ඒ නිසා ආස්වාසය යාට ආස්වාදයක් වෙනවා. මොකද එනේන ආස්වාසයට හිත දාන තව කෙනෙක් හිතනවා අයියෝ හුලං අප්පා ඔය හුලං වලින් කොහෙද නිවන් දකින්න ඕවගල කාටද නිවන් දකින්න පුළුවන්. ඒක වෙන්න බෑ. ඊට වෙඩි ලිග සමීකරණයක් කියවන්න තියෙනවනේ. එහෙම නැත්නම් ගිහිල්ලා යාගයක් පවත්වන්න පුළුවන් නම් කියලා ඔය හුස්මටම ඒ දක්වන ආකල්ප දෙක එක ජීවිතයක් ඇතුළත වෙනස් වෙනවා. සමහරට ඒක පරියන්කයක වෙනස් වෙනවා. සමහරට බණ අහනකොට වෙනස් වෙනවා. සමහරට කමඨාන් සුද්ධ කරනකොට වෙනස් වෙනවා. අන්නේම වෙනසකට මම ලෑස්තිද? ලෑස්ති නම් නානත් පස්ස පස්සනානත්තං පටිච්චොප්පච්චති වේදනා නානත්තං. ඒක සාදර වෙලා ගියොත් ලැබෙන වේදනාව වෙනයි බොහෝම භාවනා දියුණුවක් වෙනවා. ඒකට එපා වෙලා ගියොත් භාවනා කටුකොහලක් වෙනවා. බලන්න මේ මේ වගේ වැඩමුළු දවස් 10 මම 10ක් කරලා තිනවා අනේ මට තාමත් ආනපනිය හම්බුනේ අනේ මට තාමත් විනාඩි 5ක් එක තැනක ඉන්න බෑනේ කියලා කන පින්දම්මයි. එහෙම කරන කට්ටිය මම හරියට දැකලා තිනවා අවුරුදු 17 18 භාවනා කරලා තිනවා. තාම නෑ ජීවිතේ කියන මේ සුන්දරත්වයක් ලබලා. අරක ඇඹුලටමයි ගිහිලා තියෙන්නේ තිත්තටමයි ගිහිලා තියෙන්නේ පැංගිර රසටමයි ගිහිලා තියෙන්නේ මොකද ඒ ඒ ලැබෙන කටුක දෙයින් හරි තේරෙන්නේ මට කාමේ නෑ කාම සංඥාව නෑ අඩු ගන්න මේ කටුක්කම හරි වටිනවයි කියලා ඒක නිසා මුතු ගැඹුරින් අද දවල් ප්‍රශ්නකුත් අහලා තිබුණා මම මේකට කලිමුත් අදහස් කරලා තිබුණා ඒක ඉදිරියට යන්න පුළුවන් මේ අපිට ලැබෙන ස්පර්ශය කලින් ඇතිවෙච්ච චේතන වේදනා සංඥා චේතනා නිසා ඇති වෙන එකක්ද නැත්නම් ස්පර්ශය නිසා ඉස්සරහට වේදනා සංඥා චේතන ඇති වෙනවද කියන එක. අපි රේඛීය ක්‍රමයේදී තියෙන ওই දෙකේ එකයි තියෙන්න පුළුවන් කියලා. අපිට ස්පර්ශ කරන්න ඉස්සෙල්ලම අපේ හිත වේදනාව විඳලා ස්පර්ශ කරා. චේතනාවෙන් හිතලා ස්පර්ශ කරන සංඥාවෙන් හඳුනගෙන ස්පර්ශ කරන කියන එක තමයි සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සම්මාදිට්ඨි සූත්‍රයේ සඳහන් කරන්නේ. පස්ස වේදනා සංඥා චේතනා පස්ස මනස්කාර. වේදනා සංඥා චේතනාට පස්සේ තමයි ස්පර්ශය වෙන්නේ. ඊට පස්සේ මානසිකාරය වෙනවා. මදුපින්නක සූත්‍රයේ සඳහන් කරලා තිනවා තින්න සංගති පස්ස පස්ස පච්චය වේදනා ව්‍යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේදී. ස්පර්ශයට පස්සේ වේදනා සංඥා චේතනා පහළ වෙනවා. දවල් ප්‍රශ්නකුත් අහලා තිබුණා හොඳට ඒක. නමුත් මේ පටිච්ච සමුපාදය කියන්නේ හේතුව ප්‍රත්‍යක් වෙන ප්‍රත්‍ය ආය හේතුවක් වෙනවා. ස්පර්ශයට ඉස්සරත් තියෙන සංඥා වේදනා චේතනා සංඥා වේදනා සංඥා චේතන පස්සේ තියෙන වේදනා සංඥා චේතන ඒ නිසා අපි භාවනාවෙන් බලාපොරොත්තු ගියොත් ලැබෙන ප්‍රතිඵලය එකක් බලාපොරොත්තු නැතුව ගියොත් ලැබෙන එක ප්‍රතිඵලය වෙන වෙනයි. ඒ නිසා යෝගාවචරය කමඨාන් සුද්ධ කිරීම හරහා පරිණාමයක් සිද්ධ වෙනවා. මොකද්ද පරිණාමේ? අර ආනාපානේදී ආ දැක්කත් ඒක ලොකු ලාභයක්. ආදුනිකයට මොකද ඒ බුද්ධ වචනේ කියන කාමේසා කාම සංඥා දුරවන් වෙලා අඩු ගානේ ආනාපානෙ හිත දාන්න දානවා. දාගත්ත ගමන් මේ කාමේසා කාම සංඥාට අයින් කරන්න හේතු වෙච්ච ආනාපානියට ප්‍රේමයක් ඇති වෙනවා. ප්‍රීති සුඛ පහළ වෙනවා. එතකොට එයා දැනගන්න ඕනේ දැන් මේ කැයි කියන්නේ කියලා හොටු ගෑණි ගත්තා වගේ කාමයට ඇහලා දැන් ආනාපානට ප්‍රේමයක් පටන් ගන්න තියෙනවා. ඒක බලන්ඩ ඒ ප්‍රේමේ තියෙන නපුර බලන්ඩ ඒ ප්‍රේමේ තියෙන ආදීනව බලන්න මේ ආනාපානයේ විපරිණාමය බලන්නකෝ. මේ කාමේ සහ කාම සංඥා දුරුවන් කරන්න ගත්ත මේ අඩේට ගත්ත ආනාපානේ ඔය ප්‍රේම කරන්න විදිහට ඒකාකාරව නිමිත්තක් වශයෙන් තියෙනවද? ඊමණත් එක බලාගෙන ඉන්නකොට ගොරෝසු සියුම් අතිසියුම් තත්වයට ප්‍රිය අප්‍රිය තත්වලට ගොරෝසු සියුම් තත්වලට ළඟ දුර තත්වලට ඇතුළ පිට තත්වලට අතීත අනාගත පච්චුප්පන්න වශයෙන් මේ 11 ආකාරයකට මාරු වෙනවද කියලා බලන්ඩ දුප්පටි විඥයි මේ කාමේසා කාම සංඥා දුරවන් කරන්න උදව් වෙච්ච ආධාර කරු මේ ආනාපානයේ ලැබුම් පොලත් ආනායමක් ටැග් ගහන දණක් වෙනුවට ඒකත් විනාශ වෙන සුළු එකක් කියලා බලනකොට අපි කියනවා 11 ආකාරයට බලනවා විපස්සනා කරනවා කියලා. මේක බලන්න අමාරුයි. අර යන්තම් අපි ගංගී ගහගෙන යනකොට හම්බුනොත් පිදුරු ගහක් හරි මේ පිදුරු ගහ කැඩෙන සුළු එකක් කියලා කියන්න අපි කැමති නැහැ. අනේ යන්තම් ගොඩ වෙන්න ආව පිදුරු ගහන කියලා ඒක සාක්කුවේ දාගන්න හදනවා සූර්යයක දාලා යන්ත්‍රයකට ගහගන්න හිතෙනවා. නමුත් මේ ආනාපානයේ දිහා විනස් වෙන සුළුව බලනකොට ලැබෙන ස්පර්ශය සම්පූර්ණයෙන් වෙනස්. ආනාපානයේ එකටම තියෙන්න ඕනේ කියලා බැලුවොත් ලැබෙන ස්පර්ශය සම්පූර්ණයෙන් වෙනස්. සමත යෝගාවචරය බලන්නේ ආනාපාන එක දිගට තියෙන්න ඕනේ. ඒක නිමිත්තකරණය කරනවා යා. මේ දිගටම ආන පටන් ගන්න විදිහටම තියෙන්න ඕනේ කියලා. ඉතින් ඒක නොපෙනී ගියාම ඉසాత බැඳගෙන අරනවා අයියෝ බලන්නකෝ මේ තිබුණු ආනාපාන නැති වුණා. සතිය කැඩුනා, සමාධිය කැඩුනා. ඊසාවට බැනගෙන අඬනවා මිසක කියන්නෙත් නැහැ. මේ ආනාපානේ ක්‍රමයෙන්ද ගෙවුනේ, හදිස්සියෙද ගෙවුනේ කියලා ඇහුවොත් උත්තර බඳින්න දන්නේ නැහැ. මොකද අඛණ්ඩ සතියක් තිබිලා නැහැ. ඒකට කියන්න වෙන කමන්නේ. ඔක ගෙවෙන්නේ එක සැරේ නෙවෙයි නං ගෙවෙන හැටි බලාගෙන ඉන්න ඒකට ලෑස්තිලා යන්න. එදාට යන්නේ ගෙවීම සතුටක් කරගෙන. ඒක නිසා එයාගේ ස්පර්ශයේදා ආනාපානදියා බලන්නේ වෙනස් වීමක් දක්නාසුලුව. මෙතෙක්වල් ගියේ නොවෙනස් දෙයක් නිත්‍ය සංඥාවෙන් බලාගෙන. ඉතින් මේක වැඩමුළුවක් ඇතුළත වෙන්න පුළුවන්. මේ කමඨාන් සුද්ධ කිරීමෙන් කරලා දෙන්න ඕන. කාමේසා කාම සංඥා දුරුවන් කරන්න රූපාරම්මණයක් විදිහට ආනපනෙ ගත්ත එක ඒක බුද්ධ ආදී උත්පන්නාන්සලා කවදත් ගරු කරපු දෙයක්. නමුත් මේ ගත්ත අඩේ ගත්ත මූල කර්මස්ථානේ වෙනස් වෙන සුළු දෙයක් පාට බලවන්න කතා කරුවේ සාරුවඥන් වහන්සේ පමණයි. අනික් සියලුම දෙනා මේක නිත්‍ය කරන සුඛ කරගෙන මේක ධ්‍යාන උපදවාගෙන පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන උපදවාගෙන ඒ අනුව ලැබෙන භව ලබා ගන්න බුදුජානන්සේ බුදු වෙන්නේ ඉස්සල්ලා මේ සිද්ධාර්ථ තාපස කාලෙම පුරුදු කළා තියෙනවා. ආලකාරාම උද්දකරාම පුත්‍රලා පුරුදු කරා. මත ඒක නිෂ්ඨාව කරගෙන හිටියේ ඒගොල්ලෝ. නමුත් සිද්ධාර්ථ තාපසතුමා බැලුවා මේක මම යන්න ඕනේ මින් එහාට මේක කිං කුසල ගවේෂි කිං සත්‍ය ගවේෂි කියලා ඉදිරියට ගියේ මේ ආස්වාද ප්‍රසආසයෙන් ලැබෙන ස්පර්ශය අදහන් නැතුව අදහන් නැහැ කියන්නේ ඒක වෙනස් වෙන්න පුළුවන් වෙනස් වෙන බව දක්නාසුලුව ගියොත් වෙනස් වීම සැප වෙනස් වීමට බයේ ගියොත් කායට ආසාවෙන් ජීවිතාට ආසාවෙන් වෙනස් වීම හුස්ම ගන්න බැරි වැඩක් වෙනවා ඒකට කියනවා මේ ආසාත්මක ලක්ෂණ පහළ වෙනවා ඒ කියන්නේ ඇලර්ජික් සිම්ප්ටම්ස් එනවා. වමන යන්න වගේ එනවා. ඔළුව කරකවන්න පටන් ගන්නවා. රැයට නිින්ද යන්නේ නැතුව යන්න පටන් ගන්නවා. මේ ආනාපානේ මෙච්චර මේ පණ වගේ තිබුණු ආනාපානේ ගෙවෙනවා දකින්නකොට මැරුණා වගේ. ඒක නිසා මේ නානත්ත් සංඥාව නිසා ධාතු නානත්ත් නිසා ස්පර්ශය ලබන්න පුළුවන්. නමුත් මේ ස්පර්ශයේ විශේෂයි දැන් අපි ගන්න හදන්නේ මේ ආනාපාන ස්පර්ශය. නැත්නම් අවිජිනෝතෙන් ස්පර්ශ විශේෂයි මේක වෙනස් වෙන සුළු ගතියට විනාශ වෙන සුළු ගතිය බලාපොරොත්තු වෙන එකට කියනවා අප්‍රමාදය කියලා. එළඹ සිටි සීය. එහෙම නැත්නම් සූදානම් ශරීරය කියලා තමයි ලොකු සංජයකට දාපු වචනේ. ලෑස්ති වෙලා යන්න මේ දැන් හොඳට පෙනිච්ච ආනාපානේ තව ටිකකින් හොඳ නැහැ කියලා පේන්න ඉඩ තියෙනවා. මේ ගොරෝසුවට තිබුණ ආනාපානේ සිුම් වෙන්න ඉඩ තියෙනවා. මේ ඇතුළත තිබුණ ආනාපානේ පිට වගේ පේන්න ඉඩ තියෙනවා. ළඟ තිබුණ ආනාපානේ දුර වගේ පේන්න ඉඩ තියෙනවා. මේක අතීත නාගර පච්චුප්පන්නසේ වෙනස් වෙන්න ඉඩ තියෙනවා. අන්න ඒකට ලෑස්තිලා යනවනම් එයාට වෙනස් වීම දකින්න දකින්න අනේ මං ආනාපානේ පැතිකඩ තව එකක් අද දැක්කා. තව එකක් අද දැක්කා. එතකොට මට මේක ඉවර කරන්න පුළුවන් කියලා. එතකොට සුඛ වේදනාවක් එන්නේ. මේ ආනාපානේ වෙනස් වෙන්න එපා කියන ආකල්පයෙන් භාවනාවට බැස්සනම් වෙනස් වෙන වෙන ගානේ කමටහන් සුද්ධ කරන්න. අනේ ස්වාමීන් වහන්සේ ගොරෝසු එක සිංහුණයි ඇයියේ. මොකද? ප්‍රියදේ අප්‍රිය වුණා. මොකද? ළඟ තිබුණ එක දුර ගියා. මොකද ඒ? ඇතුළේ තිබුණ එක පිටතට ගියා. පිටතික ඇතුළට. ඒ හැම එකක්ම ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ මොකද? එයා මේ ආනාපානයේ වෙනසට බයයි ජීවිත ආශාව නිසා, කාය ආශාව නිසා. ඉතින් භාවනා කරනකොට කරනකොට ඉන්ද්‍රිය ධර්ම වැඩෙනකොට කාය ජීවිත নিরপেক্ষව භාවනාවට යනවනම් භාවනා නොකරන මනුස්සයරත් පේනවා මේ මනුස්සයාගේ වෙනසක් වෙලා තියෙනවා කියලා. ඒ වෙනස ඇති වෙන්නේ ආනාපාන විතරක් නෙමෙයි මේ ලෝකේ තියෙන හැම විශයකටම තේරෙන පටන් ගන්නවා ඔය ඕනම දෙයක් වෙනස් වෙන්න පුළුවන්. නානා භාවෝ විනා භාවෝති අබින්නම් පච්ච වෙක්කිතබ්බන් කියලා භික්ෂුවකට මතක් කරලා දීලා තියෙනවා. මේ ඕනම ප්‍රියමනාප වස්තුවක් කැඩෙන්න බෙදෙන්න පුළුවන් විනාශ වෙන්න පුළුවන්. ඒක මේ උඹට කරන තරහකටවත් ওই වස්තුවට විතරක් වෙන එකක් නෙවෙයි. අපි අල්ලාගත්ත දේ විනාශ වෙනකොට විතරයි අපට රිදෙන්නේ. නැතත් ඔබ විනාශ වෙනවා. එහෙ විනාශ වෙන දේවල් මොකටයි අල්ලගන්නේ? මේ තරම් විනාශ වෙන දේවල් ගොඩාක් අල්ලගත්තොත් ඒ අල්ලගත්ත මිනිහා විනාසයි. නැති බැරිකමට යැපෙන්න ටිකක් අල්ලන්න නැතුව කරන්න බෑ. ඒක නිසා කියනවා කන්දේ ගෙදර නයිදේටයි කියන්නේ කැඩෙන ගෙවල් උඹ මොකටද හදන්නේ? ගියක් කර ගියක් නාදා සිටින්නේ ගෙංගියදා ගෙට ගිලිලා තැවෙන්නේ. මේ හදන හැම එකක්ම විනාශ වෙනවා. ඒක මේ තරහට කියන දෙයක්වත් නාස්තික ධර්මයක්වත් උච්ඡේදවාදයක්වත් නෙවෙයි. මේ ඇත්ත. මේ ඇත්තට බුදුරජාණන් වහන්සේට වචන 8කින් බැන්නා බමුණෝ. අකිරේ වාදෝ උච්ඡේද වාදෝ නාස්තික වාදෝ කිය. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කරලා තිනවා උඹෝය කියන නාස්තික වාදේ නම් මයි ළඟ නැහැ. ඇති වෙන තාක් ඇති වෙන්නේ දුක නම් ඒක නාස්තිකයක් ගැන මම කතා කරනවා තමයි. නැති වෙන තාක් ඇති වෙන්නේ කෙලෙස් නම් මම මේකේ විභවයේ විනාශය ගැන කතා කරනවා තමයි. ඉතින් මේ බමුණට තේරෙන්නේ මොකද බමුණා කියන්නේ මේක දෙවියන් මාවපු දෙයක් මේක ලස්සන දෙයක් කියලා. මේක ඉන්ටෙලිජන්ට් ඩිසයින් කියලා කියන්නේ. හැම දේව නිර්මාණයක්ම කියන්නේ මේක හොඳ දෙයක් කියලා. බුදුජානන්සේ බුදු වෙන්න ඉස්සෙල්ලා බූරිදත්ත ජාතකයේදී මහනවා මේ තරම් මුසාව සහිතව මේ තරම් මායාව සහිතව මේක මවපු එකාට මැවුම්කාරයා කියලා නෙවෙයි කියන්න වෙන්නේ මේකට කියන්න තියෙන විනාශකයයි කියලා. මේ මවපු එකේ දෙයියන්ට හෙන ගහන්න මං කියන්නේ බොරුව නැතුව මවපන්. මායාව නැතුව මවපන්. දැන් ඌටම මායා කරනවා. මොකටද එහෙනම් මේක මැව්වේ? මොකටද ඒකට මේ නිර්මාපකය කියලාද කියන්නේ? මේකට කියන්නේ විනාශකයයි කියලා. මේකට මහවරයි කියලා බුදුහාමුදුරු කියන්නේ බුදු වෙන්න ඉස්සරලා බූරිදත්ත ජාතකේ. එතකොට බමුණෙක්ව ඉඳලා අම්මා ගෙදරින් එළියට යනකොට පුතේ බමුණු ධර්ම රැකපන් කැලේ ඒ දවස්වල මේ පඬිතෙක් වෙන්න රජ වෙන්න හරි කැලේ ඉඳලා එන්න ඕන. ඒක තමයි ස්කෝලර්ෂිප් එක. දැන් ඔය එංගලන්තය යනවා වගේ කැලේට යනවා. ඉතින් යනකොට ගින්දර ටිකක් දීලා කවල මේක නිවා ගන්න බෑ. දෙවේලි ගිනි පුදන්න ඕන. ගිනි දෙයියෝ රකින්න. ඉතින් මෙයා කාලයක් ඉඳලා ඉවරලා බොහොම අමාරුවෙන් හරකෙක් හොයාගත්තා. දැන් හරකා පුදන්න. ගිනි දෙයියන් පුදන්න මේ යාගයක් කරා. ලෑස්තිලා බලනකොට අනේ ගින්දර නිමිලා. ඊට පස්සේ හරක බැඳලා ගමට ගියාලු. ගින්දර ටිකක් හොයන්නේ. මොකද හොයන්න අමාරුයි. දැන් මගේ අලියා ගිනි පෙට්ටි සූර්යා ගිනි පෙට්ටි නැහනේ. ඊ ගින්දර ටිකක් කරන්න එනවා කියන එක දෙල්ලමන්නේ. එනකොට හොරු ඇවිල්ලා හරක කාලා ඒකගේ අන් දෙකයි වලිගේ විතරක් තිබුණාලු. දෙයයන් ආන්සරට බයිනවා තිත්ත කුණු වරපෙන් තොට බුදන්න ගෙනාවෝ හරකවත් තොට රකින්න බැරි නයි යකෝ. තෝ අපි රකී කියලා කොහොමද හිතන්නේ? මේ උඹට මං ගින්ද ටික එනකම් බැටුණාද යකෝ මේ හරකරක ගන්න? ඕන දේව නිර්මාණවාදී. එයි මේ මුසාව සහිත මේ ලෝකෙ බැව්වේ. ඒ වගේ මේ අපි භාවනා කරනකොටත් මේ අපි අඩේට ගත්ත අරමුණ අපි හොඳට ස්පර්ශ කරන මේ ආනපානි අපි හොඳට ස්පර්ශ කරන මේ පොළවේ තියෙන වම දකුණ කෑම කනකොට කෑම අත ගන්නකොට දැනෙනදී නානකොට නායනකොට දැනෙනදී මේක දිහා හොඳට බලන්න හිටියොත් මේ නිසා මට කාමයේ සහ කාම සංඥා වෙන්නේ නැහැ. මොකද අරමුණට හිත යනවා සතිය තියෙනවනේ. මේ මේ මේ මතුවෙච්ච අරමුණ වෙනස් වෙන සුළු බව මේ අරමුණ වෙනස් වෙන සුළු බව දැකීමට අපි කියන විපස්සනා කරනවා කියලා ඕනනම් කියයි. මොකද්ද විපස්සනා කරන කියන්නේ මේක අනිත්‍යයට යනවා. අපි ඔය පොඩි ළමයින්ට වීඩියෝ පටි හතරක් පහක් හදලා දීලා තිනවා. කෑම කනකොට සතිමත් වෙන හැටි. ඒ කෑම කටට මේ හරි තෙල්ලම් කරන උපේක්ෂලාම ඉන්නවා අම්මට පුදු බෑපුවා මොකොත් නෑ මාස්ටර්ලා වගේ දෙන්නේ ගම හෙල්ලෙන්න දෙනවා. පොඩි කොට කියන ඇත්ත එක අහගෙන අත දිගාරන ඉන්නේ කියලා මෙහෙම සතිපාසලේ ඉන්න අය. අතේ මොනවාරි වැටේ බලන්න එපයි කියලා. ඊට පස්සේ කියනවා අත ගාලා බලන්න මොකක් වගේද කියලා. එතකොට එයාට ස්පර්ශය අහුවෙනවා. තද ගතිය, හතරස් ගතිය, මෙලෙ ගතිය පස්සේ ඒක හිතේ තියාගෙන දැන් ඇද්දේ ඇරලා බලන්න ටොපියක් මාස්මෙලස් කැල්ලක් ජුජුප්ස් ඒතර කියනවා ඇස් දෙක නැතුව අත ගාපු එකයි දැන් ඇස් දෙක දැක්කට පස්සේ අත ගාපු එකයි බලන්න කියලා වෙනස ඊට පස්සේ සුවඳ බලන්න කියලා ඒතර කියනවා ජුජුප්ස් මේ සුවඳයි මාස්මෙලස් මේ සුවඳයි ඊට පස්සේ කියනවා කනට තියලා පොඩ්ඩක් පොඩි කරලා බලන්න සද්ද කොහොමද කියලා ටොපියක් වලත් එක තිබුණා නම් සුළු සුළු ගාලා ඇහෙනවා මාස්මෙලස් එකක් නම් සද්ද ඉන්නේ නැහැ ජුජුප්ස් වල ටිකක් එනවා ඊට පස්සේ කියනවා දිව දික් කළ දිව කණේ තියලා බලන්නයි කියලා මොකද්ද රස කියලා ඊට පස්සේ කියනවා දිව උඩ තියලා හොඳට කට පුරාම යnderලා මේ රස වැටෙන හැටි. හොඳට රස බලලා කියන්නේ කියන ගිල්ලට පස්සේ මොකක් රසයක්වත් නැහැ. ඒසෙන මේ ඉඳුරන් හයෙන්ම ආහාරයක් බලනකොට ඊළමයට හිතනවා මෙතෙක් කල මොනවද කාලා තියෙන්නේ අපි. මේ කිඹුල මැටි කිලින්න වගේ කාගෙන කාගෙන යනවා බත් කෑවක් දන්නෙත් නැහැ, බුරියානි කෑවක් දන්නෙත් නැහැ. මේ කෝච්චියට එනකොට හදිස්සියට කාලා දුවලා. මේ එකම දේ පස් හය පොතකින් බලන්න ගියාම පේනවා මේ කනකොට කොච්චර සතිය පිහිටවන්න පුළුවන්? නානකොට කොච්චර සතිය පිහිටවන්න පුළුවන්? යෝග ව්‍යායාම කරනකොට කොච්චර සතිය පිහිටවන්න පුළුවන්? ඉඳගෙන ඉන්නකොට මේ ලැබෙන හැමදේම ගත්තාම පේනවා මේ ස්පර්ශය විවිධාකාරයෙන් එන ස්පර්ශය කොච්චර සීක්‍රින් වෙනස් වෙනවද කියලා. මෙන්න මේ වෙනස් වීම දකින්නකොට යාට තේරෙනවා මේක දක්නාසුලෝ භාවනා කරුවොත් වෙනස් වීම දැකීම සතුටක් සුඛ වේදනාවක්. අයියෝ මෙච්චර වීදම් කරලා ගෙනාපු මාස්මෙලොස් කෑල කෑවට පස්සේ රස නැති වුණානේ කියලා. ඒකේ රසයේ දිගටම පවතින කල්පනා කළොත් රස නැතිවීම කනගාටුවක්. ඉතින් මේ ස්පර්ශය නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ලෑස්ති වෙලා ගියොත් වෙනස් වීමට ලෑස්තිලා ගියොත් වෙනස් වීම සතුටක්. වෙනස් වීමට ලෑස්තිලා නැතුව ගියොත් බුද්ධෝත්පාද කාලයක් නෙවෙයි නම් වෙනස් වීම කනගාටුවක්. ඒක නිසා පස්සනානත්තං පටිච්චුප්පජ්ජති වේදනානානත්තං. අපි හිතන්නේම නෙවෙයි. අපි හිතන්නේ මාස්මෙලොස් හොඳයි. ඒ කියන්නේ නරකක් කීතින විදියක් නැහැ කියලා. මේකේ වෙනස් වෙන විදියක් නැහැ. මාස්මෙඩස් කියලා කියන්නේ ජිජුප්ස් නෙවෙයි. ජිජුප්ස් කියන්නේ ටොපි නෙවෙයි. ඒකට ආවේනික වෙනස් වෙන්නේ නැති රසයක් තියෙන. කියලා නෑ කාලා බලනකොට ඛණ්ඩ ඉස්සලා රස වෙනස් වෙනවා. මෙන්න මේ විදිහට තමයි ලැබෙන ස්පර්ශයේ හැටියටයි විඳවීම සිද්ධ වෙන්නේ. ඒකට සූදානම්ම යෑම තමයි අප්‍රමාදී කියලා කියන්නේ. මෙන්න මේ වගේ දෙයකට සූදානම් නම් අපි කියන යෝගාවචරය කියලා. එහෙම නැත්නම් ඉතින් වෙන මොනවත් නමක් කියන්න වෙනවා. දෙන නම තමයි පෘ탁 පෘ탁 කියන එක පෘ탁ජනයා කියන එක. ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙම ඔය නිගණ්ඨනාත පුත්තගේ සනුවරේට ලාභ සත්කාර නැතුව ගියා. නැතුව ගිය නිසා ඒගොල්ලෝ වන්දි බට්ටෙන් සල්ලි දීලා පින්ඩපාතේ වඩින සංඝයාට බයින්න පටන් ගත්තා. බයින අතරේ මේ මහා ශ්‍රමණයාටත් බයින. බුදුහාමුදුරණත් බයින. ඉතින් ආනන්ද හාමුදුරන්ගේ බැනුම් අහන එක ප්‍රශ්න නැහැ. බුදුහාමුදුරන්ට බයින එක නිකන් හරනවා ඊට පස්සේ කීලා කිව්ව අවසරයි සඳහන් අපි වෙන පළාතකට යන්න කියලා නෑ ආනන්ද හදිසියක් නෑ කියලා බුදුරජාණන්සේ දන්නේ නැතු වගේ හිටියා. ආයෙසරයක් ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ අපි වෙන පැත්තකට යන් ඉතින් අපිට උතන වින්න ඕනේ බැනුම් අහ. නෑ ඕන්නේ ආනන්ද කිව්වා. තුන්වෙනි සැරේත් වඩපස්සේ ආව ආනන්ද මොකද ප්‍රශ්නේ කියලා. ඊට පස්සේ කිව්වා පින්න පාත යනකොට මේ මිනිස්සු බයිනෝ. අපි පොඩි කාලේ බණ්ඩන්නායකට වෙඩි තිබ්බ කාලේ සෝමාරාම කියලා තානමක් තිබ්බා. මට මතක නෑ උසාවියෙන් දාලා තිබුණා මේ සෝමාරාම ආමතුරු නිසා මේ වෙඩි ආමතුරුනේ මේ රාජ්‍ය නායකයට වෙඩි චීන එකා කියන නමෙන් බනිනවා. දැන් මෑතකදී හග්ගෙඩිය කියලා බනින්න පටන් ගත්තා. ඉතින් හාමුදුරන් ඔය කීදාති කියලා බනිනවා. ඉතින් ඒක එහෙම තමයි. ඉතින් එදා බැනලා තියෙන්නේ මේ අක්කු මේ ඇවිල්ලා මේක විනාශ කරලා කරනවා මොනවද මේ කරන්නේ කියලා කොහොම හරි කැත විදියට බැනලා තියෙනවා. ඉතින් බුදුරජාණන්සේ කිව්වලු අනේ ස්වාමීන් වහන්සේ මේ මේ අර කට්ටියට ලාභ සත්කාර අඩු වෙච්ච නිසා මේ මිනිස්සු පින්නපාත වෙන සංඝයාටත් බන්න ඔබ වහන්සේටත් බන්න මට ඉවසන්න බෑ කියලා. ඒ බුදුරජාණන්සේ කිව්වලු දැන් අපි ගියාට පස්සේ එතන බැන්නොත් මොකද කරන්නේ? ප්‍රශ්නයක් නෑ අරගෙන යන්නේ. එහෙම නෙවෙයි ආනන්ද. දවස් 7 යනකොට ඔක ඉවර වෙනවා. එතකොට ප්‍රශ්නේ ඉවරයි. ඊට පස්සේ යන්න. එතකන් ඉමු. ඉතින් ඒකට ආනන්ද හමුදුර පිළිගත්තා. පිළිගත්තට පස්සේ බුදුදහමසේ උදාන ගාතාවක් කියනවා. ආනන්ද හමුදුරන්ටම නෙවෙයි කියන්නේ මේ අපට. අපට උදාන ගාතාවක් කියනවා. ගාමී අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ නේවත්තනා නොච පරන්දහෙය. පුසන්ති පස්සා උපදිම්පටිච්ච නිරූපදින් කේන පුසෙය්‍යුම් පස්සා ආනන්ද අපි ගමේ හිටියත් කැලේ හිටියත් ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ටෝ අපිට ස්පර්ශ කරනවා හොඳ වේදනා නරක වේදනා සැප දුක්. ඒක කවුරුත් කිරුවයි කියලා හිතන්නත් එපා. මම කරගත්ත කියලා හිතා ගන්නත් එපා. නේවත්තනා නොච පරන්දහේව කවුරුත් මේ උඹට මේ සැප දෙන්න කරපු දෙයක්වත් නෙවෙයි. මේක උඹට ඕනෑවට නඩත්තු කරන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. පුසන්ති පට්සා උපතින් පටිච්ච උඹේ රුචි අරුචිකම් වල හැටියට තමයි ස්පර්ශ ස්පර්ශ කරන්නේ. උඹේ චේතනාව වල හැටියට. උඹේ පෞරුෂත්වයේ හැටියට උඹේ රුචියල්කම් වල හැටියට නිරූපදින් කියන පුසෙයියොම් පසයි එහෙම රුචියල්කමක් නැති මිනිහෙකුට කොයින් ස්පර්ශ ස්පර්ශ කරන්නද මට එහෙම රුචියල්කමක් නැහැ බුදුහාමුදුරුවෝ කියනවා මම අෂ්ටලෝක ධර්මේ කම්පා වෙන්නේ නැහැ මට සැපාවත් එකයි දුකාවත් එකයි යසසාවත් එකයි ආයසාවත් එකයි ලාභයවත් එකයි පාඩුව ඉතින් මා ස්පර්ශ ස්පර්ශ කරන්නේ නැහැ උඹට ස්පර්ශ ස්පර්ශ කරන්න බ පිටේ වනේ තියෙන නිසා මීමා ඒක නිසා උඹේ රුචි අරුචිකම් වල හැටියට තමයි ලැබෙන ස්පර්ශය උඹ ස්පර්ශ කරන්නේ. උඹට ලැබෙන ස්පර්ශය උඹේ මිනිස්යාට හම්බ වෙන්නේ නැහැ. ගෙදර ගෑනිට හම්බ වෙන්නේත් නැහැ. දරුවන්ට හම්බ වෙන්නේත් නැහැ. තම තමන්ගේ රුචිකත්වයට අනුව ස්පර්ශය ලැබෙන්නේ. මේක කවදාවත් පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැතුව නේ අපි අපි කැමති දේවල් දරුවන්ට දෙන්න හදන්නේ. අපි හිතනවා අපේ ස්පර්ශෙම දරුවට ඒක ලැබෙයි කියලා. එතෙන් අම්මට අප්පට දෙන්න හදන. එතෙන් ප්‍රිය කෙනාට දෙන්න හදන. අර අපි ලිම් මැඩියා වගේ අපි දන්න ලිඳේ ස්වභාවයෙන් ඔක්කොම ගැන පොදු නිගමනයකට ඇවිල්ලා මේ දෙන්න හැදුවට කෙනෙකුට රස තව කෙනෙකුට වාස වෙනවා. ඒ නිසා මේ ස්පර්ශය හරහා අපි අනුන්ට උදව් කරන්න හැදුවට අනික් මිනිස්සුට ඒක මල වාතයක් වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා හොඳට දැනගන්න මේ ස්පර්ශය ස්පර්ශ කරන්නේ Taman සූදානම් වෙලා යන தත්ත්වය හැටියට. අන්න ඒ නිසා ධාතු නානත්තේ ඇත්ත වේරන්න බැරි තරම්ම ලෝකේ විනාශ වෙලා තියෙන්නේ. මිනිස්සු වැඩිම විවිධත්වයට යනවා. නමුත් Taman එක විනාඩියක් දෙයක් අරගෙන ඒ විනාඩියේ හිත රඳවා ගැනීම සඳහා ගන්න ආස්වාසය ප්‍රසවාසය පිම්බී වැකිලිම මේක විනස් වුණා විනස් වුණාට කමක් නැහැ මම ඒ වෙනස් වෙනවා තා ආනපනෙ ඉන්නේ ඒකේ කොයි ආකාරයේ තිබුණත් 11 ආකාරයේ පුරාවට මට කාමේ නැහැ පුරාවට මට කාම සංඥාවක් නැහැ මේ රූපෙදි නෙවෙයි ඒක නිට්යයි සුඛයි සුබයි ආත්මයි කියලා ගන්න එපා මේ මට උදව් කරන්න ආපු ආස්වාද ප්‍රසවාසයේ පවා වෙනස් වෙන සුළු බව බලන්න පුළුවන් නම් එතකොට වෙනස් වීම සැපක් වෙනවා ඒ කෙනාට. එයා වார்த்தාව ලියන්නේ අනේ ස්වාමීන් වහන්සේ පටන් ගන්නකොට ආනපාන ඕලාරිකයි ටික වේලාවක් කරලා සිවුම් වුණා. හුඟක් වෙලා යනට අතිසූක්ෂම බවටපත් වෙලා ආනපානේ නැති වුණා මම සම්නි කර ගැටුමක් නැති තැනක ලොකු ඉඩපාඩුවකට ගියා. දැන් මේ කමඨාන සුද්ධ වෙලා නැති කෙනෙක් නම් කියනවා අනේ විනාඩියක් දෙකක් යනකොට ආනපානේ නැති වුණා. මහා පාළු තැනකට ගියා බුදුම්මේ ස්වාමීන් වහන්සේත් හිටියේ නැහැ ඒ වෙලාවේ කොහොමද මං ගොඩ ඉන්නේ මහා විශාල තනිකන් දෝෂයක් මට ආවා අම්මෝ එහෙම දුකක් නම් වනේ වන සිව්භාවයටත් නොවේවා මං නම් ආයේ භාවනා පලාතක ඉන්නේ දුවපන් අම්මා පිටිපස්ස හැරිලා ওই දෙකේ එකක්වත් වෙච්ච නැති එක්කෙනෙක් ඉන්නවද බලන්න මේ සභාවේ ඕක තමයි වෙන්නේ. මොක කවදාකවත් ඒක අර කමඨාන් සුද්ධ වෙච්ච මනුස්සයා කියන විදිහට මේ බලාගෙන ඉන්න අරමුණ ක්‍රමයෙන් ගෙවිලා යනකොට ලැබෙන්නේ මුස්පීන්තු පාළු ගතියක්ද? එහෙම නැත්නම් හුදු විවේකශීලී හුදකලාවක්ද කියන එක දෙකම අපිට ඕන විදිහට අර්ථකථන දෙන්න පුළුවන්. ඒකේ අර සින්දු දෙකක් මම එකට හොයාගත්තා. මේ විනිපෙග් වලදී හම්බුනේ. එක සින්දුවක තියෙනවා අයියාට මේ රජගේ මල්ලි සදාලා රජගේ මල්ලි සදාලා තියෙනවා මට මතකයි ආයෙත් මතක නැතුණා මේ මේ තැටි සවුත් වෙලා මේ දවස්වල මේ සනසිල්ලේ නැලවිල්ලේ ඉන්න සඳේ කරදර නැතුව පාළුවේ සනසිල්ලේ නැලවිල්ලේ ඉන්න පරදර නැති පාළුවක් මුස්පේන්තු පාළුවක් නෙවෙයි අනිත් පැත්තට කියනවා පාළුව දෙවනත් කරලා උඹ නාඩං උලලේනෝ මහ මුස්පීන්තු කටහඬක් උලලේනට තියෙනවා. අනේ පාළු කරන්න එපා. ඒක නොදකින්න ඔබ තම පාළුව. මේ දෙකම පාළුව වෙනින් අපි දෙන අර්ථකතන මිසක් ආ පාළුවේ නෑ උඹට මුස්පීන්තු කරන්න උඹට සැනසීලේ නැවතිලි ඉන්න දෙන ගතිය. මෙන්න මේ වෙනස බලාපොරොත්තු යන්න පුළුවන් ද භාවනාවේ. මේ මුස්පීන්තු පාළුව සනසිල්ලේ නැලවිල්ලේ ඉන්න ආසන්දේ කරදර නැතුව පාළුවේ දූවිලි බැඳෙන නිති ඇඳ පුටු මේස නැති මකුලුව දැල් නොබඳී කුස්සිය දැලි නොඇතේ අයියාට මේ රජගේ මල්ලි සදාලා ඉතින් මේ පාළුව ලැබුණා නම් නිවන ඔය කියන සනසිල්ලේ නැවලිල්ලේ ඉන්න ඔය පාළුව තමයි නිවන කියන්නේ ඉතින් ඒකට තව කවුරු කිව්වොත් මේ උලලේන හඬක් වගේ අයියෝ මේ පාළුව නම් කන කීං ගන්නවා නැද්දකින් බඩදරුවම්මලාගේ බඩත් ගබ්සා වෙනවා මේක නම් එපයි කියලා. ඉතින් මේ ලැබෙන නිවනටම තමයි අපි ওই පද දෙකක් දාලා තියෙන්නේ. ස්පර්ශය ස්පර්ශ කරන්නේ අපි අපි උපදීන වල හැටියට. ඒ නිසා අපි කැමැතිද මේ ඇහැට කන්ට දිවට නාසයට මොනවත් නැතුව හම්බෙන මේ දේ සනසිල්ලේ නැලවිල්ලේ ඉන්න සඳේ කරදර නැතුව පාළුවේ කිව්වට මේක අපිට බොහොම ලේසියෙන් ගන්න පුළුවන්. නමුත් මේ ලැබිච්ච එක උලලේනාගේ කටහඬක් වගේ නැද්දකින් නොපතන් පාළුවක් කරගත්තොත් ආයෙත් gedara දුවනවා අර පුරුදු තැන හොයාගෙන. ඒක නිසා පසනානත්වේ නිසා ලැබෙන වේදනානානත්වේ රේකීය ගමනක් නෑ එතන. ඒක පටිච්ච සමුප්පන්නයි. කැමැත්තෙන් යනවනම් අරමුණ වෙනස් වීම කැමති කියලා ලොකු සතුටක් එනවා. ඒකට පැය ගණන් භාවනා කරන්න ඕනේ නෑ. අර එක්කෙනෙක් කතාල කිව්වේ බලපුවාම කුඩු කුඩු කුඩු කුඩු යනවා හැම කුඩක්ම වෙන් වෙලා තියෙන මේක හැම එකක්ම නලියන නලිය තියෙන්නේ. උඩ බලාගෙන අහස දිහා බලාගෙන ඒක හැම තැනම පණුව නලියනවා. කොඳුරු නටනවා. ඌකට මේ මහා ලොකු දෙයක් ඕනේ නැහැ. නමුත් මේක ජීවිතේට කිට්ටු කරගන්න. මේක දාගෙන මේක තමයි මේ බුදුරජාණන් අපිට පෙන්වන්න දෙන්නේ සියල්ලම අනිත්‍යයි. මේ උඹට විතරක් වෙච්ච දෙයක් නෙවෙයි. ඌට ලෑස්තිලා බලයන්. ධාතුනානත්වේ නිසා ස්පර්ශනානත්වයක් ඇති වෙනවා. ස්පර්ශනානත්වයේ වේදනාවේදී නෙවෙයි අනිත්‍යතාවයේ ලක්ෂණයක් කරගන්න පුළුවන් නම් අපිට කොච්චර මෙහා ඇවිල්ලා කතා කරන්නේ නැද්ද අපි මේකට මුස්පේන්තුයි කියලා පාළුයි කියලා නීරසයි කියලා කම්මැලියි කියලා ඍජුමතයි කියලා අනේ අද එන්න එපා හෙට එන්න කියලා නිවන গিදෙට එනකොට පාළුයි කියලා නීරසයි කියලා කම්මැලියි කියලා මේ පා වෙනවයි කියලා එළවලා දාන මේක මේ දුප්පටි විජ්ජ භාවය දැක ගන්න අමාරුකම හොඳට දැනගෙන භාවනාවට ගිහිල්ලා වරින් කම්මැලිකම් වරින් එපා වීම වරෙන් නිදිමත වරෙන් මේ වෙලා තියෙන අරමුණ ගෙවී යෑම නිසා නේද? ඒ නිදිමතකමට සාපේක්ෂව අරමුණ ගෙවී යෑමේ රචනය, පරිණාමය, තේමාව කියන්න පුළුවන් නම් හරියට මැජික් කාර්යය වැඩියෙන් කරබාන හොල්ලනකොට මේ ඇති මැජික් එකක් කරන්න හදනවා කියලා බලාන හිටියොත් ඕකේ මැජික් නැහැ. නමුත් අර කරගොන ගලියදී බලාන හිටියොත් මේ මේ පැත්තේ පණ තියෙන මාළුවෙක් ගෙනලා පෙන්නපුවාම ඔන්න මැජික්. නිසා මේ විඥානයේ නටන දහංගට ටික විඥානයේ දෙන මේ ලනු ටික බලන්න නම් එකම අරමුණක් බොහෝ වෙලා බලනින්න ඒකට නොබෝ කලකින් රාගය වෙනුවට විරාගය එනවා. මේ විරාගයට තමයි අපි කම්මැලිකම කියන්නේ. ඒකට තමයි අපි නීරසකම කියන්නේ. පහළුයි කියන්නේ. ඇඟේ හිරි වැටෙනවා. චාරු දෙමාගේ මඩපුවක් ගෙඩියක් වගේ ඇඟේ ඉන්න බෑ කියලා හිතනවා. මේ රාගය අනිත් පැත්ත. මේකට සාදර වෙන්න ගත්තොත් භාවනාදී ලැබෙන මේ වේදනාව, භාවනාදී ලැබෙන මේ පාළු ගතිය, භාවනාවේ ලැබෙන මේ ස්පර්ශයන් ගෙවි යෑම සාධනීය කාරණාවක් කරගත්තොත් ලද්දාවටන් අපිට අවස්ථා කියලා කෝටි කීයක් ලැබෙන්නේ නැද්ද? මීට ඉස්සර බුද්ධ ශාසනවලත් අපි ඉඳලා හිටිය තියෙනවා නම් මේ වගේ අවස්ථා කොච්චර එන්නේ නැද්ද? එන හැම වෙලාවෙම අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒ මොකද හේතුව අපි මේ ස්ථිර නিত্য සුඛ සුබ දෙයක් නිවන කියලා හිතාගෙන ඉන්නවා. අන්ත්‍ය හරහා නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේක ඇති කරන්න පුළුවන්ද? මේ වගේ දවස් 10ක් එලිමාන් සීත කඳ රෝග දාලා ලොක් කරලා තියාගෙන පුළුවන් වෙයිද කියලා හිතුණා මට කරලා බලන්න කියලා. උත්සාහ කරන්නේ කට්ටිය මොකටද කියලා නම් මන් දන්නේ නැහැ. ඔය ලියන කමටහන් වාර්තා නම් පේනවා මොකද්දෝ ගෙදර ගෙනියන්න මේ ඇටයක් වගේ එකක් පකඩයක් වගේ එකක් ඉල්ලනවා මගේ. අනේ සාංශ මට ගෙදර ගෙනියන්න මොකක් හරි උදයබ්බේ ඥානවත් අඩු ගන්න දෙන්න මට මේ සංඛාරූපිකා නැත්තම් කමන්නේ අඩු ගන්න ධානයක්වත් දෙන්න කියලා මොකද්දෝ ඉල්ලනවා කට්ටිය. නෑ මේ තියෙන්නේ තියෙන ගිනාප එක සුන්නත් දූලි කරලා දාන්න. ගිනාප එකත් ඇතිවන් ගන්න කරලා දාන්න. අමාරු බැන බැන යන්නේ. අයියෝ වැඩක් නැහැ නිසන්වන්ට ගිහිල්ලා භාවනා කරලා වැඩක් නැහැ. මොකද මේ ගිනිච්ච ආත්ම සංඥාවක් නැති වෙනවා. ගිනිච්ච සක්කාය දිට්ඨියක් නැති වෙනවා. ගිනිච්ච මාන්නෙත් නැති වෙනවා කියලා. ඒක නිසා ඒ තුන තමයි ප්‍රධානම දුක් දෙන දේ. ඒක නැති වෙනවා නම් හොඳයි. ඒ නිසා මේ ස්පර්ශනානත්වයට තමයි අපි මේ කමඨාන් සුද්ධ කරනකොට චෝදනා කරන්නේ. ස්පර්ශනානත්වයට සාදර වෙන්නේ. එකම අරමුණක් බලන හිටියත් ඒක ස්පර්ශ වෙනස් වෙනවා වෙන අරමුණු ඇවිල්ලා අපිට ස්පර්ශ කරනවා. ඒ අරමුණ විවිධ 11 ආකාර නටනවා. ඒ ඔක්කොම දක ගන්නාසුලෝ බලන්නම් මේක හුනියමක්, අරියාදුවක්, කරදරයක් වෙනවා වෙනුවට මේ අනිත්‍ය භාවයේ පැතිකඩ ටිකක් මේ පෙන්වන්නේ කියලා බලාන ඉන්න එක පිළිගන්න වෙනවා දුකක් තමයි. අනිත්‍ය නම් යමක් දුකයි. ඉතින් මේ දුක පුත්‍රජනන්සේ සඳහන් කළ තියෙනවා මේ දුක නම් දුක තමයි මම නෑ කියන්නේ හැබැයි මේක ආර්ය සත්‍යක් බව පිළිගන්නා විතර සැපක් මුළු මානවයාට මනුස්සයට කවදාකවත් ජීවිතේ නෑ කියලා. මේ දුක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. මේ දුක නම් දුක තමයි. නමුත් මේක ආර්ය සත්‍යක් බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා විසින් අත නෑර දේශනා කරන ලද්දක් කියලා දන්නවනම් අනේ මේ විඳ ගන්න පුළුවන් දුක් වලට අපි කොච්චර අනුණ්ඩ කී කියා බාල්දු වෙනවද අතපල්ලේ වැටෙනවද ඒ ඉවසීමේ ශක්තිය වැඩෙන්න නම් අනිත්‍ය මුලින් පිළිගන්න ඕනේ. අනිත්‍ය දැකීම දුකක් බව. කොටිම කියනවා නම් ටෙලිවිෂන් එකේ තිත් වැටි වැටි ඉන්න එක බලන එක කරදරයක්. ඔගේ කතාවක් යනවා නම් බලන එක රසයක්. අපි මේ කතාව වැදෙන්නේ තිත් වලින් කියලා දන්නේ. ඒක ඉංජිනේර නම් දන්නවා. අනික කට්ටිය දන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ කතාවේ කෙලස් තිත් වල කෙලස් නැහැ. පුළුවන් නම් තිත් ටික දිහා බලන්න ඉන්න පුළුවන් නම් කොච්චර වෙලා වගේ කියලා ආහනපානෙ ගෙවිලා කම්පන චංචල වුණාට පස්සේ නොදෙනී ගියාට පස්සේ ඒක දිහාම හිස් ටෙලිවිෂන් ස්ක්‍රීන් එකක් දිහා වගේ බලන්න පුළුවන්කමක් තියෙනවනේ. අෂ්ටලෝක ධර්මයෙන් කම්පා වෙන්නේ නැතුව නොසැලෙන මනසකින් අන්න එදාට විතර අපිට කියන්න පුළුවන් අපි ජීවත් වෙලා තියෙනවා කියලා. නැත්තම් අපි හීනක ඉඳලා තියෙනවා. අපි ගෙවිච්ච කුණක ඉඳලා තියෙනවා. වර්තමානයේ ඉඳලා නැහැ. නිසා ලද මනුස්ස ජීවිතයේ මේ උත්තරීතර වූ මනුස්ස ජීවිතේ ක්ෂණ සම්පත්‍ය බුද්ධි විඳලා නැහැ. දුර්ලභා මනුස්ස දුර්ලභෝ manussත්ව ප්‍රතිලාභෝ දුර්ලභා කරන සම්පatti කියලා කිව්වට මනුස්ස ජීවිතය අපි විඳලා නැහැ. විඳින වෙලාවේදී අපිට තේරෙයි අපිට මේ අනිත්‍ය බව පිළිගන්න පුළුවන්කම ජම්මලාභයක්. උපතිම හම්බෙච්ච දෙයක්. ඒක මේ අපිට අලුතෙන් භාවනා කරලා මල් පූජා කරලා ගන්න ඕනේ ගන්න නෙවෙයි. ඒ වගේ මේ දුකද අනිත්‍ය දිහා බලනකොට දුකක් බව බුදුහාමුදුරු කියලා තියෙන එකක්. මේ අපිට විතරක් වෙන්නේ නැන්නේ මේක බලන්න පුළුවන්. මේක හරි ලේසියි. මේක බලන්න හරි ලේසි හුදෙකලාවේ කට්ටියත් එක්ක ඉන්නකොට නම් වහ කන්නවත් බෑ. ඒකත් ඊළඟන කරනවා. කට්ටියත් එක්ක කුණක්වත් කරන්න බෑ. මොකද මේ අපිට එම්බිරිස එම්බිරිසයනොට ළඟ ඉන්න කෙනාට මේ අපිට කිවිසුමක් කරනොට ළඟ ඉන්න කෙනාට එම්බිරිසය හැදෙනවා. හැම කෙනාම අනුන්ගේ වැඩවලට ඇඟිලි ගහගෙන ඉන්නේ. නිසා සෙනග නැති තැන නම් අම්මපා බුදුමාකාර ස්වර්ගයක්. කර්මයක් තමයි මේ ගණයා කෙරේ බැඳිලා කුලයා කෙරේ බැඳිලා ඉන්න වෙලා තියෙන ගතිය. ඉතින් මේ ඝණයා කෙරේ බැඳීමෙන් තමයි මේ දුක ඇවිල්ලා තියෙන්නේ. කුලයා කෙරේ බැඳීමෙන් තමයි මේ දුක ඇවිල්ලා කියන එක දැක ගන්න අමාරුයි. ඉතින් ඒකෝට සුද්ධෙන් කියන්නේ වෙනවා මේ ශිෂ්ටාචාරය නිසා තමයි අද අපි විඳවන්නේ කියලා ඒක එච්චර කියන්න හොඳ නැහැ. ඒක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අන්තිමටම කිව්වා ambiguity of civilization කියලා. මේ විඳවන විඳවන්නේ මේ සෙනගේ ඉස්සරහා ඉන්න කියලානේ අපි මේ. මේ සමාජය හදලා තියෙන නීති පද්ධතියට හැඩ ගැහෙන්න බැරි කමනේ තියෙන්නේ. ඒ නීති පද්ධතිය බොරු. සම්මුති. මිනිස්සයාට වෙනම එකක් තියෙනවා. ඒ වෙනදී අපිට අමතක වෙලා දැන් මේ අරයා මේ අනලවන්නයි පිනවන්නයි ගිහිල්ලා අපිට ජීවිතේ ජීවත් කරගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ කියන විදිහට අපි ස්පර්ශ ස්පර්ශ කරන්න වෙලා තියෙනවා. මේ මල්ටිනේෂනල් කම්පැනි කියන විදිහට අපි ස්පර්ශ ස්පර්ශ කරන්න වෙලා තියෙනවා. නිවුස් රීල් එකේ විදිහට ස්පර්ශ ස්පර්ශ කරන්න. ඒකට අපේ තියෙන අර නයිසර්ගික මානව ගතිය, අපේ තියෙන මේ මනුස්ස ස්වභාවය නෑ. අපි අරයට ඕන දේ මෙයාට ඕන දේ උඩුවට දාගන්න. නමුත් ඒ තරම් සමාජයේ අපිව හිර කරගන්න හැදුවට විවිධ නීති දාලා බුදුජානනාංශයේ පැහැදිලිවම පෙන්ලා දීලා තියෙනවා ඔබට අබිනිෂ්ක්‍මණය කරන්න පුළුවන්. ඔය සමාජ නීති උල්ලංඝනය කරගෙන යන්න පුළුවන්. බුදුජානනාංශයේ ඉඳි ඉස්සෙල්ලම ආජීවක ශ්‍රමණ පැවිදි කියන නාමයෙන් එදා පැවතිච්ච පද්ධතිය කඩාගෙන ගිය කට්ටියක් හිටියා. ඒගොල්ල ගාව තමයි මේ හිතුවක්කාර පාඩම තිබ්බේ. ඒක දැකලා තමයි ගිගිය අතහැරියේ. සතර පෙරණිමිට අන්තිමට දැක්ක පැවිද්දෙක්. ඒ පැවිද්දා කියන්නේ එවකට පැවතිච්ච සමාජයේ තියෙන පද්ධතිය කඩාගෙන ගිය කෙනෙක්. මේ බුදුරජාණන්සේක හොඳට බණ ගහලා භික්ෂු ජීවිතයක් හදලා දීලා තියෙනවා. එහෙම නැත්නම් මේ වගේ භාවනා ක්‍රම හදලා දීලා තියෙනවා. తాවකාලිකව යන්න මම කියන්නේ මෙච්චරයි. తాවකාලික ආපු පිරිසකට මම මේ කතා කරන්නේ. මේකෙදී පැමිණෙන මේ පොඩි දුක අර මහා දුක්ඛන්දක් ගෙවීම නිසා ඇතිවෙච්ච පොඩි දුකක් ඕකට චර්චුරු ගන්න නැතුව විඳ ගන්න එකයි තියෙන්නේ. ඒ විනුවට අපිට ගත්තට පස්සේ ආනාපාන ඒකත් පොඩි දුකක් තමයි. ඒකත් වෙනස් වෙනවා. හිතුව විදියට වෙන්නේ නැහැ. දුක දෙනවා. අන්න මේ මහා දුක්ඛන්දක් ගෙවන් කිරීම සඳහා මේ ලැබෙන කර්මත්තානේ ලැබෙන සැප දුක තමයි සැප කියලා නමක් දාන්න කියන. මොන දෙයක් බවට වෙනස් වුණත් ඒ බවට ලෑස්ති වෙලා අප්‍රමාදීව ඒකට ගිය කෙනාට පේනවා අපේ හිත කොච්චර ඉක්මනට පරිතරයට හඩගහන විදිහට හදන්න පුළුවන්ද කියලා. ඇත්තටම අපි හිතනවට වඩා අපිට හැඩගැහිමේ හැකියාව වැඩි. අපිට හැඩගැහිමේ හැකියාව පිළිබඳ බුදුහාමුදුරුව අපි ගැන දන්නවා. අපි ඒ තියෙන ඔලොමලකම නිසා අපි හිතන අපිට බෑ හැඩ ගැහෙන්න. අපිට මේ අපේම පරාසය තුල විතරයි තියෙන එක. නෑ, මනුස්සයට පුදුමාකාර පරාසයක් තියෙනවා. පුදුමාකාර පරාසයක් තියෙනවා. අන්න ඒකට සූදානම් වෙන්න වෙන්න මනුස්සයාගේ ප්‍රතිශක්තිය වැඩෙනවා. ඒ වගේම අනුන් අය පිළිගන්න පුළුවන් ගතියක් එනවා. මේ තමන්ගේ පරාසය ලිං මැඩියා වගේ ලිදේ ඉන්න කට්ටිය විතරක් නෙවෙයි. අන්න එතකොට මනුස්සත්වේ පිපිලා එනවා. එතකොට සමාජයේ වෙනසක් ඇත්තටම ඇති වෙනවා. ඒක වෙන්නේ තමන්ගේ අර ස්පර්ශයන් વિશે තමන් දක්වන ආකල්පේ විවෘත භාවයේ මත. ඒක නිසා අපි මේ විඳලා භාවනා කරනකොට ලැබලා තියෙන මේ අත්දැකීම් ටික හොඳටම ඇති. මේකට සාදර වෙලා යනවා. මේ වෙන ඕනම දෙයක් භාවනාවේ පෙරමඟ ලකුණක් වෙන්න පුළුවන්. මේක සතියෙන් බලන්න, විනිශ්චය කරන්න එපා, ප්‍රතික්‍රියා කරන්න එපා. එන දෙයට මට හැඩ ගැහෙන්න පුළුවන් කියන අදහසින් ගියොත් බොහෝම ඉක්මනයි අපිට මේ හැඩ ගැහෙන්න පුළුවන් හැකියාවේ තියෙන සතුට. ඒකට වැඩිය හුඟක් මේ හැඩ ගැහිමේ හැකියාව වැඩි පොඩි දරුවන්. පුදුම විදිහට හැඩ ගැහෙන්න පුළුවන්. ඒක තමයි අපි සෞත්තු කරගෙන තියෙන්නේ මේ වයසට යාම නිසා දන්නේ නැතිකමට වයසට ගියා මිසක් ආ ලබනාත්මන යන්න බාපා යන්න යන්න ඔලොමොට්ටල වෙනවා යන්න යන්න දිරච්ච ලී කැලලක් වගේ වෙනවා නවන්න කරන්න බැරි තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඔය ආච්චම්මලයි ආච්චිලයි ගෙවල් වල ඉන්නකොට බුද්ධම කරදරයක් නේ විතර මිනිස්සුන්ට. මල හොන්තුව මොන දේ කිරුවත් හොඳ නැහැ. සමහර ඉන්න හොඳ සුදු ආච්චිලා හරි ලස්සන කට්ටිය. නාකි නාකිච්චෝ නම් අම්මෝ ගෙදරක හිටියොත් පවුල් කණ්ඩත් නෑ අර දෙම දෙන්නට. පොඩි දරුවන්ටත් නෑ අර ඔක්කොටම ඇඟිලි ගහලා දර කඩවල වාගේ. අනේ ඒකත් එක්ක වරනකොට සතිපාසලට ගියාම අපි ටක් ගාලා තිරියන් වෙලා එනවා. ඒ ළමයි මේක මේ මෙන්න පසරණත්තම් පරිච්ච උපජ්ජති වේදනානත්තම් උට කිව්වොත් මේක සත්‍යයෙන් බලපම් බබා කියලා ඌ බලනවා. බලලිය ඔලා ඌ කවිත් ලියනවා. සින්දුත් කියනවා. චිත්තත් අදිනවා. ඉතින් ඒ නිසා මේ ලැබිලා තියෙන අත්දැකීම් දිහා විශේෂයි අර චනසිල්ලේ නැලවිල්ලේ ඉන්න සදේ කරදර නැතුව පාළුවේගේ මිස අර උලලේනගේ පාළුව ගතිය නෙවෙයි මේ පාළුව කියලා කියන්නේ නිවනේ පෙරමග ලකුණක් කියලා හිතා ගන්න. ඒක මේ නිබ්බිදාව කියන්නේ පෙරම නිවනේ පෙරමග ලකුණක් කොච්චරක් මට මේකට මෝන දෙන්න පුළුවන්ද විනිශ්චය කරන්න නැතුව කියන එක දැක්කොත් උත්සාහ කෙරුවොත් අපිට ඉඳගන්න ඉඳගන්න පරියන්කයක කරන කරන සක්මනක කරන කරන වැඩක ඉදිරි ගමනක් ලබන්න පුළුවන් මේ ලැබලා තියෙන අත්දැකීම් මතින්. ඉතින් ඒ මතක් කිරීමත් එක්ක දවසේ ධර්ම දේශනාව સમાપ્ત කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. සීළු දිනාට තමන්ගේ අත්දැකීම් එකක්වත් විසි කරන්නේ නැතුව ඒ මත පදනම් කරන ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය බලය පිණිස ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා.